ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කතමේච භික්කවේ ආසවා දස් සංවරා පහතබ්බා යහිස භික්ඛු චක්කුන්ද්‍රියං සංවරං අසංඋතස්ස විරතෝ uppajjeyong ආසවා විඝාත පරිලාහා චක්කුන්ද්‍රිය සංවරං සංවතස්ස විහෙරතෝ ඒවංසතේ ආසවා විඝාත පරිලාහ නවಂತಿ තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවේ සුත්තමේ ඥාණය සලකලා පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාව සඳහා නිබ්බේධික පරියාය සූත්‍රය ඉදිරියෙන් තියාගත්තා. ඒක මේ වෙනකොට කවුරුත් වගේ දන්න කාරණාවක්. ඉතින් එහිලා ආසව ධර්ම පිළිබඳව සාකච්ඡාවේදී එක සම්දිස්ථානයක් තමයි කතමේච බික්කවේ එම් ආසවානං වේමත්තතා කියන එක. ආශ්‍රය ධර්මයන්ගේ නානාවිධත්වය කෙසේද කියන එක. ඊදී නිබේද පරියාය සූත්‍රයේදී සරුවචනංශේ ඒ සූත්‍රයට තමන් වහන්සේගේ උත්තරේ වශයෙන් ඒ ඒ ආශ්‍රව ධර්ම නිසා ඒ ඒ යෝනිහි නැත්නම් නිරයෙහි പ്രേත විශේෂ තරස්චාන යෝගී මනුස්ස ලෝකේ එමෙන්න තන් දේව ලෝකේ උප්පත්ත උප්පත්ති ලබා දෙන්න පුළුවන් ඒක තමයි ඒ ආශ්‍රවයන්ගේ තියෙන විවිධත්වය. ඉතින් ඊට සාධක සූත්‍රයක් වශයෙන් අපි ප්‍රසිද්ධ සම්බාසව සංවර පරියාය සූත්‍රය ඉදිරිපත් කරගත්තා. ඒකෙත් දක්වනවා ආශ්‍රවයන්ගේ විවිධත්වයක්. ඒකෙන් පේන්න තියෙන්නේ සම්බුදුරජාණන් වහන්සේ නමකගේ උපදේශ අනුව පිළිපදින කෙනෙකුට මේ ජීවිතේ වර්තමාන වශයෙන් ඇත්තා වූ ආශ්‍රව ධර්ම විවිධාකාරයෙන් ඒ ඒ චිත්තක්ෂණයට වැඩ කරන නිසා ඒවා වෙන්වෙන් වශයෙන් අවබෝධ කරගෙන එක එක ගලවලා දාන්න අවශ්‍ය කරන්නා වූ ආශ්‍රවයන්ගේ විවිධත්වය ඉතින් ඒකෙදී ඉස්ලාම අපි විශේෂයෙන්ම ඊයේ පෙරේද දවස් දෙකේ කල් වේලා ගත්තේ දස්සනා පහතබ්බා කියලා දැක දැන ගැනීමෙන්ම බල බින්දින්න පුළුවන් ඇල්මරන්න පුළුවන් විෂමරන්න පුළුවන් ආශෝ ධර්ම ටිකක් තියෙනවා ඒක සුවන් මාර්ගඵල ඥානයේදී දුරුවන් කරන මූලික සංයෝජන ධර්ම ගෙවම් කරන තරම් බලවත් ඒ දේවා ඒ දේවල් මනසිකරණය යෝනිසමනසිකාරයේ වශයෙන් පැවැත්වීමෙන් අඩු වෙන බවත් අයෝනිසමනසිකාරයෙන් වැඩි වෙන බවත් ඒ නිසා භාවනා කරගෙන යනකොට ඒ ආශ්‍රව ධර්ම විශේෂයි යෝනිසමනසිකාරයේ පැවැත්වීමේ යම් වෙලාවකට ඒ යෝගාවචරයට ආහන දකින්න කාන්ත රස බලන එහෙම නැත්නම් ඉන්ද්‍රිය ධර්ම සම්බන්ධ වැඩ කරන සෑම චිත්තක්ෂණයකම දැන හෝ නොදැන ඒ සක්කාය දිට්ඨිය නැත්නම් මම වෙමි මේ මමයේ මාගේ මගේ ආත්මය කියා ගන්නා වූ මොකද්දෝ තහවුරුවක් ලබා ගන්න. ඉතින් අන්න ඒක දැක ගන්න පුළුවන් වුණොත් අපි ඇහි රූපයක් බලන සත් ගඳින් කණින් සද්දයක් අහන හැම වෙලාවකම මෙතන මේ කැමරාවක් වැඩ කරනවා පටිගත කරන යන්ත්‍රයක් වැඩ කරනට එහා ගිය මේ මමයි බලන්නේ මමයි අහන්නේ නැත්නම් මේ අහන කෙනයි මේ බලන කෙනයි මේ ගඳ විඳින කෙනයි රස කෙනින්න කෙනයි පහස ලබන කෙනයි එක්කනයි එයා එක දිගටම පවතිනවා ඒක මම මාගේ වශී පවත්වන්න පුළුවන් එකක් කියන මොකද්දෝ මුලාවක මේ පෘථක්ඥය ගත කරනවා අන්න එක භාවනා යෝගාවචරයට පේන පටන් අර ගන්නවා මේකේ හිතලා කල්පනා කරලා චේතනාපූර්වක මේක පාලනය කරන්න පුළුවන් ගතියට වැඩිය ඉබේ සිද්ධ වෙන හිතලා පරිදි කරගන්න බැරි ගතිය වැඩි කියලා. අනේ එතකොට ඒ අර මෙතෙක්කල් මම මේ මාගේ කියාගෙන ආපු දේ පිළිබඳව බංගලොත් භාවයක්, ලැජ්ජිත භාවයක්, දුක්ඛිත භාවයක්, පීඩිත භාවයක්, කාලකන්ණි භාවයක්, මුස්පේන්තු භාවයක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා බුදුබණක් ඇහුවේ නැති, හරි පෙතට වැටිච්ච නැති කෙනා ඒක සාමාන්‍ය මට්ටමන තමයි තේරුණා කවදාකවත් වඩන්නේ වර්ධනය කරන්නේ නැහැ. නමුත් ਸਰවචනාංශයේ මේ පැලිර දැකලා ඒ පැලිර දිගේම ඒ අසරණ කරන්න කියනවා දකින්න මොහොත අහන මොහොතෙන්. අහන මොහොත ගඳ විඳින මොහොතෙන් රස විඳින මොහොතෙන් මේවා පුළුවන් පුළුවන් තරමට ඉතාමත්ම තුනි චිත්තක්ෂණ වලට කැඩුවොත් මේව අතර කිසිම සම්බන්ධයක් නැහැ. මේ ඔක්කොම එහෙමෙන් පුට්ටු කරලා හදපු කෑලි. ඒ නිසා මේව අතර එක දිගට පවතින මොනවත් නැහැ. හැබැයි පවතිනවා වගේ දැනෙනවා. ආන්න ඒ ගතිය අනුව මෙතන පාලක නිවාසක අදිෂ්ඨායක නේවාසික මමෙක් නැති බව දැක දැන ගන්නා සුළුව භාවනා කරන කෙනාට ඒ දැක දැන ගන්නා මහතපාස මේක ඇතුළත ජීවාත්මයක් නැති බව වැටෙන්න පටන් අරගන්න ඉව වැටෙන්නේ දසනා පහතම් වලට. එතකොට ඒ වගේ භාවනා වැඩ පිළිලක් කරගෙන යනකොට මේක හරියට පේනකොට ඉබේම හිතට සැක පහළ වෙනවා. මේ විදිහටද බලන්න ඕන ජීවිතේ. එහෙම නැත්නම් අපේ අම්මලා තාත්තලා ගුරුවරුක වෙන්න පුවිදියට නෑ මේ එක දිගට පවතින ආත්මයක් තියෙනවා. ඒ එක්කනම තමයි අවුරුදු 10 දිත් හිටියේ 20 දිත් හිටියේ 30 දිත් හිටියේ 40 දිත් හිටියේ. ඒක නේද අපිට උගන්වන්නේ කියලා අර විදිහට ඒකේ භංගුර භාවය අසරණ භාවය දකින්න දකින්න තද සැකයක් එන්න පටන් ගන්නවා. මුළු ලෝකෙටම වැරදිලාද නැත්නම් මට වැරදිලාද කියලා. අන්නේ සැකය අනිවාර්යයෙන් මේ ගමනේදී පැමිණෙන්න ඕන. මේ තමන් දකින දකින අත්දැකීමට ප්‍රත්‍යක්ෂයකට විපස්සනාවකට ලෝක සම්මත නියාමයේ හරස් වෙනවා. ලෝක සම්මත දැනුම හරස් වෙනවා. ඒ හරස් වෙන හැම වෙලාවෙදිම යෝගාචරය අසරණව සැක උපදවනවා. මේ ලක්ෂ කෙල කෝටි ගණක් මිනිසයන්ට වැරදිලාද? එහෙම නැත්නම් මට වැරදිලා. එහෙම නැත්නම් මේ දැකපු චිත්තක්ෂණේ මට මොකක් හරි මතයක් මතියක් අවුලක් වෙලාද නැත්නම් මේකද ප්‍රත්‍යක්ෂය කියන්නේ කියලා. කවදා හෝ යෝගාවචරය මේ සැකය <coughs> බාධාට හරව ගන්න නැතුව මේ තමයි කෙලෙස් කැපෙනකොට හැටි කියලා හොඳට තේරුම් ගන්නේ සැකය සද්ධාවෙන් යටපත් කරගෙන විචාර බුද්ධියෙන් යටපත් කරගෙන ධම්ම විචයෙන් යටපත් කරගෙන ප්‍රඥාවෙන් යටපත් කරගෙන ගියා නම් ඊට වෙන යටපත් කරනා සුල්ලේ යනකොට සැකේ බොහොම පුංචි දෙයක්. සැකේ පෝෂණය කරන්න ගත්තොත් නම් මොකුත් නැහැ කොච්චර මොන සම්පත්තිය හම්බුණත් සැකේ තියෙන තාක්කල් පුදුමාකාර කටුකොහලක් ගත කරනවා. ඒ වගේම මේ දේ කරන්ඩ අපේ සදාචාරවාදීන් අපිට පුදුමාකාර විනය නීති පනවනවා. 100ට 100ක්ම සීලේ තියෙන්න ඕනේ. නමුත් Tamanට තේරෙනවා මේ වැඩේ කෙරිලා බලනකොට ඒකට ඔය කියන තරම් කෝඳුරු තෙල් කාලා 7යි 7යි ඕනේ කරන්නේ නැහැ. ඒ දෙයට අවශ්‍ය කරන සීලෙ මෙච්චරයි කියලා. ඒ අනවශ්‍ය අත්කිලමතාන යෝග අනවශ්‍ය කාමසුකල්ලි අනුග පැත්තක දාලා මේ සරල සැහැල්ලු ජීවිතේ සීලබ්බත පරාමාස කරන්නේ නැතුව සීලය කියන්නේ මේකයි කියන එක ඕන කෙනෙකුට කන්දක් උඩ නැගලා කියන්න පුළුවන් මට මේ වැඩේට ඇති වෙන්න සීලය තියෙනවායි කියලා. ඒකට දෙවන්නේක් ඇවිල්ලා කියන්න ඕනේ නැහැ ඔබ මේ වැඩේ කරන්න මෙහෙම මෙහෙම වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ දේවල් තියෙනවා නම් මෙහෙමයි කියලා ඕන කෙනෙක් මොන දෙයක් කිව්වත් භාවනා කරන මනුස්සයා විතරයි දන්නේ මේකට අවශ්‍ය කරන සීලය මොකක්ද කියලා. හැබැයි එතෙන්ට යනකම් උඟ දෙනෙක් හිතන්නේ අර සැකේ ඉන්නේ සීලේ අඩුකම නිසා. ඒ වෙනත්නම් මේ හරි ප්‍රත්‍යක්ෂ එනකොට සක්කාය දිට්ඨිය සහලවනවනේ. ඒ වෙලාව තියෙන සීලේ අඩුපාඩු කන් නිසායි කියලා හරියට Tamange දිහාවට අව탁සීරු කරන්න ඉඩ තියෙනවා. අදි탁සීරුවත් වෙන්න පුළුවන්. නමුත් කෙසේ නමුත් එවැනි ආශ්‍රව ධර්ම දැකීමෙන් අයින් කරන්න. මේ පාරේ මේ බහැලා වැඩ කරන ගඟට බහැලා පීනන යෝගාවචරයට ගොඩ ඉඳලා දෙන උපදේශ තඹයකටම අයින් කරන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. මේ සරුවචනසේ සඳහන් කළ තිනවා අපකාතේ මිනිස්සේ සූතේ ජනාපාර ගාමිනෝ අතායන් ඊතරා පජාතිර මේවානු දහවති. මහණෙනි මේ ලෝකයේ මේ මිනිස්සුන්ගෙන් ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මේ වතුරට බහැලා දීවල කපාගෙන ඒගොඩට යන්න හදන්නේ. අනික් ගොල්ල ගොඩ ඉඳගෙන අර වතුරට බැලලා පීනන කට්ටිය වගේ අර ගොල්ල ගොඩ දමි ගහනවා. ගොඩ දමි ගහන ගමන් වතුරේ වැලේ ඉන්න කට්ටියටත් උපදෙස් දෙනවා. අනේ මේට වැඩිය විහිළුවක් ලෝකේ ඇත්තේ නැහැ. තම්බේකට මායින් කරන්න එපා. වතුරට බහපු මිනිස්සෙක් නම් තව කමක් නැහැ. හැබැයි එකක් මතක තියාගන්න. පීනන්න බෑ කරටත් දාගන්න. පීනනකොට තනි වෙන්න ඕනේ. ඒ නිසා වතුරට බහලා පීනන වෙලාවේදී හොඳට තේරෙයි. ඒ ගොඩබිම යාලුකම් පයිරුපාසකම් කෙරුවට පීනන වෙලාවේ කරටක් දාගෙන කරන්න බෑ. Taman පීනන්න ඕනේ. එතකොට මේ ගොඩ ඉඳගෙන උපදෙස් දෙන කට්ටිය දකින්නකොට සීලබ්බත පරමාසය කියන්නේ මොනවද කියලා තේරෙනවා. ඒක දැකීමෙන්මයි හමාර වෙන්නේ. එතනදී තමයි යෝගාවචර තේරුම් අරගන්නේ මේක මහා කන්දක් කරගෙන කරන්න බැරි දෙයක් බවට හදාගෙන සැක කන්දක් හදාගත්ත මිනිසයාට මේ බුදුහාමුදුරුත් එක්ක හිටියත් වැඩේ වෙන්නේ නැහැ. නමුත් මේක කළ හැක්කක් ওই සැකේ හෙන්නම ඕනේ. මම මේ සැකේ ධමවිචයෙන් එහෙම නැත්නම් විතක් විචාර බුද්ධියෙන් ප්‍රඥාවෙන් නැති කර ගන්නවා කාටවත් මේ සැකේ කපගන්න තියන්න බෑ මම මේ කරගෙන යනවා ඒ නිසා මට මෙතෙන් දෙන්න මේ ටික ඇති වුණා නම් මේ සීලෙ මට හොඳටම ඇති මම ඉස්සරහා මේට වැඩි අදි ශීලයට යනවා කියලා කට කරගෙන යනවනේ ඒ කෙනාට එන්නේ එන්නේ <coughs> ප්‍රශ්න ප්‍රමාණය අඩු වෙනවා ඒ වගේම ඉදිරියට යන්න ක්‍රමසාවිදී එන්න පටන් අර ගන්නවා අන්න ඒ වෙලාවේදී කැපෙන ආශ්‍රව ධර්ම වලට කියන්නේ දසනා පහතබ්බ අන්නේ දසනා පහතබ්බ ආශ්‍රව දැකගන්න නිකන් බැලුව බැලමට පේන්නේ නිකන් පරියංක භාවනාව කරනකොට අපිට හම් වෙන ඒ ආශ්‍රව පිළිබඳ අවබෝධයත් ඇති දකින්නකොටම තමයි තේරෙනවා මේ විදිහට මේ ප්‍රශ්න දිහා බලන්නේ නැතුව මේ ලෝකයා කියන දේවල් වලට බලන්න ගියොත් අනිවාර්යයෙන්ම කාමාසව භවසව දිත්තාසව වෙවෙනවා ඒක කැපෙන්නේ ඒ දැකිල්ලෙන් කියලා. නමුත් ඒ එක ඉන්ද්‍රියක් අපි කාය ඉන්ද්‍රිය අල්ලගෙන කායනුපස්සනාවෙන් අපි හිතමු යම් ප්‍රමාණයකට ආනාපානය හරහා මේ ආශෝ ධර්ම තේරුම් ගනිමින් පරිචයක් ඇති කර ගනිමින් දක්ෂ විදිහට යන කෙනාට තේරුම් ගන්න වෙනවා මේ පරියන්කේදී විතරක් නෙවෙයි ආශව වැඩෙන්නේ අනික් තැන් වලත් වැඩෙනවා. ඒ නිසා පරියන්කේක විතරක් නෙවෙයි ආශව කැපෙන්නේ අනිත් තැන් වලක් කපන්න පුළුවන්. ආන්නේ මේ විදිහට යම් කිසි තැනකින් මේ මහ විශාල පර්වතයේ පැලිරක් වගේ අපි කියනවා මේ කාය ස්පර්ශය සම්බන්ධ කරන කායනුපස්සනාවේදී මේකේ ආසව මොදු වෙන තැන දැක්කනම් ඒ කෙනාට අනිවාර්යයෙන්ම රූපයක් දකින්න වාරයක් පාසා සද්දයක් අහන වාරයක් පාසා මේ වාගෙම අයෝනිසෝමනසිකාට වැටුණොත් ආසව උපදිනවා යෝනිසෝමනසිකාට වැටුණොත් උපදින්න තියෙන ආසව කපන්න පුළුවන් කියන එක අර සතිපට්ඨානයේම විවිධාංගීකරණයක් ඒ නිසා පළවෙනිමින් දසනා පහතබ්බ ආසෝ පෙන්නන සරුවච්චන් වහන්සේ ඊගාවට සංවරා පහතබ්බ සංවරය කළ යුතු සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ධර්ම සරුවච්චන් වහන්සේ අර දසනා පහතබ්බ වලට පස්සේ පෙළ ගැසලා තිනවා ඒක ඇහැට සම්බන්ධව කනට සම්බන්ධව නාසයට දිවට කයට ධර්ම වලට කියලා හය ආකාරයකට පෙන්වනවා යස්සයි බික්කවේ බික්කු චක්කුන්ද්‍රිය සංවරේ අසංගතං විරන්තස යම් හේකින් මහණෙනි මේ ඇහැ පිළිබඳව සංවරකට යුත් විශේ සංවර නොකරන අසංගතං අසංගතස්ස විහෙරතෝ uppajjeyun ආසවා විඝාත පරිලාහ කිසියම් ඇහැ පිළිබඳව සංවරයකින් තොරව පේන පේන දේ බලබලා නැත්තම් ඇහැට රුචි රුචි දේ බලබලා ඉන්න කෙනාගේ මනාපමනාප හිතුමනාපෙට පහළ වෙනවා. ඒ දකින දකින දේවල් අනුව පහළ වෙන මනාපමනාප අනුව ඒ කෙනා ඇදිලා යනවා නම් අනන්ත අප්‍රමාණ කාමාසව ඇති වෙන්න ඉඩ තියෙනවා භවආසව ඇති වෙන්න ඉඩ තියෙනවා අවිජ්ජාසව ඇති වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා ඒකේන චක්කුන්දිය සංවර කරගත්තොත් ඒ ඒ සංවර කිරීමේ ප්‍රයත්න නිසා අසංවර වීමෙන් ඇති වෙන්න පුළුවන් ඒ ආශෝ ධර්ම රාශිය ගිවම් කරන්න පුළුවන් මේකේ තියෙන්නේ සංවර නොවුනනම් ආශව එන බව ඒක නා දන්නෙත් නෑ යා පෘතජනෙක් ඉතින් අන්තිමට ඒන අනුව තමන්ට ලැබෙන ජාති ජරා ව්‍යාධි මරණ එනකොටයි දන්නේ කොතනදී අටිපහුවෙලයි කියලා නමුත් ඒ වෙනුවට මේ කෙනා බුදුබණක් අහලා යම් ආකාරයකට ඇහැ ඉන්ද්‍රිය සංවර කරගත්තොත් මේ වෙලාවේ දැම්ම මේ සංවරය නිසා ආසව පහළ වුණේ නැහැ කියලා එයාට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මම දන්නේ මේ කියන කාරණාව වැටහෙනවද කියලා. ආසව මතු වුණොත් පස්සේ විපාක විඳින්න වෙනවා. නමුත් ඇහැ සංවර කරගෙන ආසව පහළ නොවුනොත් ඒ සංවරය නිසා මට ආසව කැපුණා කියන එක මෙයාට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්න ඒක පුහුණු කළා ගොඩාක් කල් යන්න ඕනේ. ඒකේ සාන්තිය තමයි දැනෙන්න. ඉතින් ඒක නිසා මුලින් මුලින් ඇසංවර කිරීම වහා ප්‍රතිඵලගෙන දෙන දෙයක් නෙමෙයි. ඒක නිකන් චාරිත්‍රයට කරනවා, ධර්ම ගෞරවයෙන් කරනවා, බුදුහාමුදුරු කිව්ව නිසා කරනවා කියලා ඒ ප්‍රතිඵල ලැබෙන්න ගොඩක් කල් යනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ව්‍යාපාරික මුදල් යොදවනවා නම් කර්මාන්ත ශාලාවකට කර්මාන්ත ශාලාවේ උපකරණ හයි කරපු දවසේම නිෂ්පාදනය එළියට දාන්න පුළුවන්. නමුත් කෘෂිකර්මයේ මම ඉගෙන ගත්තේ ඒකේ අපට කියලා දෙනවා ඒ කෘෂිකර්ම ශාස්ත්‍රයේ අනිවාර්යයෙන්ම අවුරුදු ගාණක් යනවා මල් පල දරන්න. එනිසා කෘෂිකර්ම ශාස්ත්‍රයේ ආයෝජනය කරලා ගොඩාක් කල් ඒ කාලේ බලන් ඉන්න ඕනේ. අපි සාමාන්‍ය රබර් ගහක් වැව්වොත් අඩු ගානේ අවුරුදු 7ක් යනවා මල්පල ගන්නවා. ඉතින් දැන් ක්‍රිති ක්‍රම හොයනවා. පොල් ගහක් වැව්වොත් තේ ගහක් වැව්වොත් ඉතින් අන්නේ කාලේ වගේ මේ ඇහැ සංවර කිරීමෙන් කැපෙන ආසෝ ප්‍රමාණය මෙච්චරක් කැපුණා කියලා තේරෙන්නේ නැහැ. හැබැයි සංවර නොකර හිටියානම් ඇති වෙන ආසාව යගෙන උනන්දුවක් දන්නේ මොකද අසුසත් පුතඥය එහෙම ඒකන සැලකිලිමත් වෙන්නේ නැහැ. එතකොට එයා දන්නෙත් නැහැ. නමුත් පර්යංකේදී භාවනා කරනකොට මේ ආශ්‍රව ධර්ම ඕන වෙලාවක එන්න පුළුවන් ඒක පිළිබඳව මූලික දැනුමේ යුක්තව ඒකේනා සක්මන් කරන වෙලාවේදී විදිනදා වැඩ කරන වෙලාවේදී මේ පරියංකේදී මට ආස්වාස කර ප්‍රස්වාස කරගෙන භාවනා කරගෙන සතිපත්තහ මේ ආනපන සතිය කරනකොට සද්දයක් ආවොත් ඒකට මට තේරෙනවා ඒ සද්ද නිසා මට තරහ එනවායි කියලා. ඒ තරහයම නිසා මට ආනපනෙ නැති වෙනවයි කියලා. මට සතිය නැති වෙනවයි කියලා. මට සමාධිය නැති වෙනවයි කියලා. එතකොට තේරෙනවා ඒ සද්ද ඇහිම නිසා ගමන බාධා වුණා. තරහාවක් ආවා. ඒ අනුව මේ පාප හිතිවිලි ගොඩක් ආවා. ආශෝ ධර්ම ආවයි කියලා. ඒ වගේ එහෙමනම් මේ ගමනක් යනකොට සද්දයක් ඇහෙනකොටත් ඒ සද්ද વિશે මට මනාපමනා පහළ වෙන්න පුළුවන්. ඒ පහළ වෙන හැම චිත්තක්ෂණයකම ආශ්‍රව ගලන්න පුළුවන්. කියලා මේ දැනුමට කියන්නේ අන්වේ ඥාන කියලා. මෙතන කියන්නේ ණය විපස්සනාව. පරයන්කේ ඉන්නකොට කායනුපස්සනාව සම්බන්ධ අරමුණකම මේ යන වෙලාවේදී සද්දයක් ඇහුණා නම් හිතවිල්ලක් ආවනම් වේදනාවක් ආවනම් ඒ ගමන කැඩීම නිසා නැත්නම් ආපු වේදනා දුක්ඛ සහිත නිසා මට අමනාපේ පහළ වෙන්න පුළුවන් සුඛ වේදනාව නම් මනාපේ පහළ වෙන්න පුළුවන් ඉතින් ඒකෙන් මම දන්නවා ආසවලට ඉඩක් එනවා ඉතින් මේ වැඩේ එහෙනම් පාරේ යනකොට බැරිද සක්මන් කරනකොට බැරිද ඉතින් ඒ විදිහට ආශව එන්න පුළුවන් නම් එහෙනම් අර සක්ම පරියන්කේදී තිබුණු සතිය එදින්දා වැඩවලට දැම්මනම් ශක්ති ප්‍රමාණයෙන් අර එන්න තියෙන ආශව ප්‍රමාණය නොඑම පිනිස මේ කරන කටයුත්ත වහා ප්‍රතිඵල පෙන්වන එකක් නෙවෙයි. ඒ නිසා හුඟා කලාතුරකින් තමයි ඒ පරියන්කේදී සතිය පිහිටපු යෝගාවචරයා ඒ පිළිහිටගත්ත ක්‍රමයට එදිනදා වැඩවලදී සංවර වෙන්න පෙළඹෙන්නේ. ඉතින් හේතු කාරණා රාශියක් තියෙනවා. මොකද හේතුව එදිනදා වැඩවලදී මේ සති මට්ටම බොහොම අඩුයි. අරමුණින් අරමුණට මාරු වෙනවා. ඉන්ද්‍රියෙන් ඉන්ද්‍රියට බාන බොහොම සැරයි. ඉතින් ඒක නිසා වෙලාවට වැඩ කරන්න ඕනේ. වැඩ ගොඩක් එකවර කරන්න ඕනේ. ඒ නිසා සතිය පිටුන අඩුයි. මේ නිසා භාවනා ලෝකේ භාවනා කියන නම මතක් වෙනකොටම ඉඳගෙන ඉන්න චිත්ත රූපයක් තමයි වෙන්නේ. කාටවත් හිතෙන්නේ මේ භාවනා කරනවා කිව්වහම මේ සතිය පිහිටවන එක. ඒක හැම ඉරියව්වෙම, හැම වෙලාවෙම, හැම අවස්ථාවෙම කළ යුත්තක් කියලා තේරෙන්නේ අර දස්සනා පහතබ්බ ආශව දැනගෙන එයා ඒක සංවරා පහතබ්බ තැනට යනකම් දියුණුකරනද ගියාට පස්සේ තමයි විවිධාංගීකරණය වෙන්නේ සතිය. ඉඳගෙන ඉන්නකොට තියෙන සතිය වගේම සතියක් සක්මන් කරනකටත් ඕනේ නැත්නම් සක්මන අරස කරන්න අමාරුයි. ඒ වගේම ඒ වගේම සතියක් එදිනදා වැඩවලක් තියෙන්න ඕනේ නැත්නම් අපේ ජීවන ජීවිතයේ පසුබිමක් තේමාවක් සකස් කරන්න අමාරුයි. নানা ආකාර අරමුණු ඇවිල්ලා අපි ඇදගෙන යනවා. කොහෙගෙන යනවද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අඩු ගානේ එදින්දා ජීවිතේ අපි උදේ ඇදෙන්න නැගිටිනකොට හිතාගන්න නැගිටින බලාපොරොත්තු වෙන දේවල් මොකක්වත් හැන්දෑව බලනකොට ඉෂ්ට වෙලා නැහැ. ඒකට විලියත් ජනතෝ අපි හෙටත් නැගිටින්නේ අර වගේම සම්පූර්ණ සලස්මක් ඇතුව. නිින්දේ කොට්ටට යන්නේ තියල්ල බලාපොරොත්තු සුන් වෙලා. ඔය මේ දවස්වල එහෙම වහිනකොට ඔය රිලව් සම්මන්ත්‍රණ පවත්තලා කියනවලු මේ වැඩේ හරියන්නේ අපිට අතපය හතර ඔක්කොම තියෙනවා බලපල්ලා අනික හැම සත්තු මේක බිල් හරගෙන ගිහිල්ලා බුල් ඇතුලේ. එහෙම නැත්නම් උන් ගුලක් ඇතුලේ නැත්නම් බිලක් ඇතුලේ නැත්නම් කැදල්ලක් ඇතුලේ අපි විතරක් ගියක් දොරක් නැතුව ඉන්නවයි කියලා. ඉතින් ඒ කවුරු හරි යෝජනා කරනවලු අපි හෙට පායපු පායපු ගමන් හදනවා. අනිත් එකන වහාම ස්ථිර කරනවලු මොකද වැස්සේ කරන්න දෙයක් නැහැ නමුත් හෙට උදේ ඉර පායපු ගමන් චී කියවුවහම නන්නතරයි ආයේ වැසි දවසක් එනකම් මතක නැහැ. ওই රිලවුන්ට වැඩි හපන් අපේ දවසේ ජීවිතේ වැඩ. උදේ පාන්දර විශාල සැලැස්මක් ඇතුව තමයි අපි නැගිටින්නේ. ඔක්කොම හදලා හරි ගස්සලා හැන්දෑවේ නිකමට හරි බැලුවොත් සම්පූර්ණ බංකොලොත්. ඒ වුණාට අපි පහුවෙන්ද උදේ නැගිටින්නේ ආයෙත් විශාල බලාපොරොත්තුවක් ඇතුව ඉතින් රිලවුන්ට වැඩි යහපක් මම හිතන්නේ රිලවුන්ගෙන් පැමිණලා තියෙනවා පරිණාමය වෙලා තියෙනවා කියන කතාව ඇත්ත වෙන්න ඇති ඒ ගතිය තමයි තියෙන්නේ ඒ නිසා ඒක තේරුම් ගන්න ඒ ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම දැන් මම මෙතන ඉන්න දානශාලාවට යනවා ඒ දානශාලාවට යනකොට වෙන රූපයක් දකින්න දැකපු ගමන් මේ ගමන මතක නැහැ රූපෙ දිගේ ඉතී සලස්මයන් පටන් අර ගන්නවා කොයි අතට යනවද කොහේයිද කියලා කියන්නේ. සත්‍යයක් ඇහෙනවා. අහපු ගමන් මේ දානශාලාවට යන්නේ මොකක්වත් මතක අර සද්ද දිගේ උහි යනවා. එහෙම නැත්නම් පයට ගලක් හැප්පෙනවා. එහෙම නැත්නම් සර්පෙක් දකින්න. නැත්නම් ගඳක් වදිනවා. නැත්නම් රසක් දැනෙනවා. ඒ සෑම තැනකදීම අපි අර තේමාව පෙත සම්පූර්ණ අසරණ වෙලා ඊගාවට මතුවෙන ආශ්‍රව ධර්ම දිගේ lessන්න පටන් ගන්නවා. මේක එක පැත්තකින් ජීවිතේ විවිධත්වයේ තමයි රසයේ තමයි නමුත් අපිට එල්ලෙට ය아가න්න බැරි ගතිය නිසා මේ ඉන්දිය සංවරය ඒ යෝගාවචරයට අර පරියංකේදී එහෙම නැත්නම් අපි කිව්වොත් මේ වගේ භාවනා වැඩමුළුවකදී ගත්ත මේ සතිය එදින්දා ජීවිතයට ගෙන යෑමේදී අරිට වැඩිය විශාල මේ අභියෝග රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඒකට අපිට මේ කෘෂිකර්මයේ උගන්නන නිදර්ශනයක් ගෙනහැර පාන්න පුළුවන්. ඒ පරිේෂණ කරනකොට ඒ දෙමුහුන් භෝග જાති වී වෙන්න පුළුවන් වෙන භෝගයක් වෙන්න ඇති. ඉස්ලාම කරන්නේ පරිේෂණාගාරය ඇතුලේ 100ට 100ක් මේ තෙතමනේ දීලා ආර්ධතාවේ දීලා පොහොර 100ට 100ක්ම දීලා ආලෝකයේ 100ට 100ක් දීලා උෂ්ණත්වයේ 100ට 100ක් දීලා සම්පූර්ණ අධීක්ෂණයත් මේ ගහවවල බලනවා කොච්චරක් මල් පිපෙනවද කොච්චරක් ගෙඩි හැදෙනවද කොච්චරක් අස්වැන්න තියෙනවද කියලා. එතකොට ලෝකේ ගන්න පුළුවන් ඉහළම අස්වැන්න එක ගහකින් එක වර්ග අඩියකින් අරගත්තට පස්සේ ඒක සටහන් කර ගන්නවා පරිවේශනාකාර தত্ত্ব යටතේදී මේ භෝගේ මෙච්චරක් මේ අස්වැන්න දෙනවයි කියලා. නමුත් ඒ කෘෂිකර්මේ ගොඩක් කල් කරලා දැකලා තිනවා මේක හරියන්නේ රටට. ඒක නිසා ඒයින් හොඳම වර්ග දෙක තුනක් තෝරාගෙන පරිශන කළා ඒක පරිශනාකාරයේ ශේෂ්ත්‍රයට දාලා බලන්න. ශේෂ්ත්‍රයට දැම්මට පස්සේ <clears throat> ඇති වෙන්න ශ්‍රමය දෙනවා. පොහොර ඇති වෙන්න දෙනවා. වතුරත් ඇති වෙන්න දෙනවා. හොඳට ඍතු බවල බලලා වවනවා. වවලියල අස්සන්න ගත්තට පස්සේ අර පරිශනාකාරයේදී ගත්ත අස්සන්න වගේ ලොකු වෙනසක් <clears throat> පරිශන නිලධාරීන්ම සේවකයන් නොදොලා ශේෂ්ත්‍රය ගන්නකොට ඇති වෙනවා. මේකට yield gap එක කියලා කියනවා. ඒකේ අනිවාර්යයි අර පරිශනාකාර තත්ත්ව ගන්න බෑ පරිශනාකාර ශේෂ්ත්‍රයේදී. ඊට පස්සේ දැන් දෙවෙනි තේරිල්ල තෝරනවා. පරිශනාකාර ශේෂ්ත්‍රයේදී හොඳටම හරියන වැරදි වර්ග තෝරනවා. ಜಾති තෝරලා රටේ ඉන හොඳම ගොවියෝ ටිකකට කතා කරලා කියනවා මේක පරිශනාකාරදී මෙච්චර අසන්න දීලා තියෙනවා. පරිශන ශේෂ්ත්‍රයේදී අතිතරම් ශ්‍රමය ඇතිතරම් පොහොර ඇත්තරම් වතුර දීලා මෙච්චර දීලා තියෙනවා. ඔය ඇත්තෝ රටේ නම ගිය හොඳ ගොවියෝ මේ පරිශන කරලා බලන්න ඔයගොල්ලන්ගේ ඒ සම්ප්‍රදාන කුල දැනුම යටතේ අපේ උපදේශ මත කුඹරක වක්‍ර ගණන් වවන්න. වවලා කොච්චර හම්බ වෙනවද කියලා. කවදාකවත් අර පරිශනාකාරයේදී ගන්න අසන්න දක්ෂ ගොවියට ගන්න බෑ. මොකද එයාට ශ්‍රමයේ සීමිතයි, පොහොර සීමිතයි. ඒ ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි වතාවට ගොවියන් අතර මේක කරලා හොඳ අස්වැන්න තෝරනවා. තෝරලා බලනවා රටේ දැනට පවතින වැඩියෙන්ම අස්වැන්න දෙන භෝගයට වැඩිය මේ අලුතෙන් හොයාගත්ත එක 140ක් අස්වැන්න දෙන බවට සහතික නම් විතරයි දෙපාර්තමේන්තුව මේක ජාතික වශයෙන් අනුමත කරන්නේ. ඒක නිසා පරිශනාකාර මට්ටමේ ඉඳලා ශේෂ්ත්‍රයට යනකොට සෑහෙන අස්වැන්නේ වැටිල්ලක් තියෙනවා. පරිශනාකාර ශේෂ්ත්‍රයේ ඉඳලා සාමාන්‍ය ගොවියගේ ශේෂ්ත්‍රයට යනකොට අස්සන්න වැටිලක් තියෙනවා. ඇත්තටම කියනවනේ දක්ෂ ගොවියගේ ඉඳලා සාමාන්‍ය ගොවියට යනවා තවත් වැටිලක් තියෙනවා. මෙන්න මේ වැටිල්ල දන්නවා වගේ තමයි පරි අපි අපි පරිශනාකාරය වෙන භාවනා මධ්‍යස්ථානයේ ඉඳගෙන ඉන්න පරියංක අවස්ථාව. අපි ඒකෙදි ප්‍රශස්ත තත්වයේදීම සඳහා ඇහෙන් රූපේන එක නතර කරනවා. කණෙන් ශබ්ද අහින එක නතර කරනවා. නාසයෙන් දිවෙන් මේ අත්දැකීම් නතර කරලා මුළු අවධානය පූර්ණ අවධානය කායේන්ද්‍රියට යොමු කරවලා හොඳට බලහන් ඉන්නවා කායේන්ද්‍රියේ සතිය අඛණ්ඩව සමාධි අඛණ්ඩව පවත්නකොට යම්තාක් ආස්වාද ප්‍රසවාසයේ හිත තියෙනවනම් එනින ආස්වාද ප්‍රසවාසයේ වෙන්කොට හඳුනා ගන්න පුළුවන් නම් ආශ්‍රව ධර්මයන්ගෙන් තොරයි. ඉතින් කොච්චර වෙලා ඉන්න පුළුවන්? ආ එහෙම ඉන්නකොට ඕන්න සද්දයක් ඇහෙනවා. ඔන්න වේදනාවක් එනවා. ඔන්න සද්දයක් එනවා. එනකොටම හිත සම්පූර්ණ වෙනස් කතාවක් පටන් අර ගන්නවා. සද්ද ආපු නිසා එක්ක මනාප වෙලා සද්දෙට යනවා නැත්නම් ඒකට අමනාප වෙලා වෛර කරනවා. වේදනාව වෙනකොට වේදනාව සුඛ නම් අල්ල බදා ගන්නවා දුක් නම් හැප්පෙනවා. එන හිතවිල්ල ප්‍රියමනාප එකක් නම් හිතවිච්ච බව මතකත් නැහැ චෝදනාවකුත් නැහැ ඔහේ හිතවිල්ල දිගේ හීන බල බල ඉන්නවා. ඒ හිතවිල්ල තමන්ට නුරුස්නා දෙයක් නම් අනේ මට භාවනා කරන්න හම්බුණා හිතවිල්ලක් ආවයි කියලා මේ චෝදනා කරන ගතියේදී හැකිතාක් ඒ යෝගාවචරයට පහසුකම් දීම සඳහා භාවනා මධ්‍යස්ථානවල කියනවා පුළුවන් තරම් අඩුවෙන් ශබ්ද ඇතනක් හොයාගන්න. ඒ වගේම මේ යෝගාවචරයට ඒ පරිේශණ කිරීම සඳහා කැම ටික වතුර ටික ඔක්කොම පහසුකම් ටික දීලා මේක පුරුදු කරන්න කියලා. පුරුදු කළා කියලා බලා ගන්නවා එකම රේඛාවක් දිගේ එකම අරමුණක් දිගේ එකම කර්මස්ථානයක් දිගේ යන්න ගියාම ආශෝණං අඩුයි තමයි නමුත් ඒක නිකන් යන්තම් ඇවිදි ගන්න හදන බබෙක් වගේ අඩියක් තියෙනකොට වැටෙනවා. අඩි දෙකක් තියෙනකොට වැටෙනවා. නමුත් මේක කරලා කරලා කරලා පර්යංකයේදී යම් විදිහකට ඒ යෝගාවචරයට ආශ්වාස ප්‍රශ්වාස දෙක කොච්චර අකීකරු කරනවද කියනවනම් ඒකේ නිමිත්තක් නොගන්න තැනට ආනපානේ ආශ්වාස මෙහිමයි ප්‍රශ්වාස මෙහිමයි කියලා හොඳට වෙන්කොට හඳුනා ගන්න පුළුවන් පරිච්ඡේද කරන්න පුළුවන් තැනින් පටන් ගන්න යෝගාවචරයා ඒ අරමුණම වශී කරගත්තොත් ඒක නොදැනෙන මට්ටමට යන්න. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්නත් බෑ. ආස්වාසයේ ඉන්නවයි කියලා නොද දැනෙන්නේ නැත්තරම් ඉතාම සූක්ෂම තත්ත්වයට යන්න. ඒ වගේම දන්නම මම ආස්වාද ප්‍රස්වාසයේ ගෙවන් කරලා සද්දයකට කලවම් වෙලත් නෙවෙයි. වේදනාවකට පටලවිලත් නෙවෙයි. හිතවිලක පටලවෙන්නේ නිරවුල් තැනක, නික්ලේශී තැනක, නිර්මල තැනකට මම ගියයි කියලා අන්න එතෙන්දී යෝගාවචරයට අර කැඩි කැඩි ගිය ආශව නැති හිත එක දිගට පවත්වන්න පුළුවන් කියන විශ්වාසය එනවා ආශව අනුසේ නැති කෙලස් නැති හිතක් මට දැන් ටික දුරක් පවත්වන්න පුළුවන් කොහොමද නිමිත්තක් තිබුණොත් ඒ නිමිත්තට බාධා කරන නිමිත්තත් එක්ක රණ්ඩු කරන්න වෙනවා දැන් නිමිත්තක් නැහැ ඒත් සතිය කැඩෙන්නේ ඒත් සමාධිය කැඩෙනවා අන්න එතෙන්දී අර ආශව අනුසේ පිළිබඳ හොඳ දැඩි විශ්වාසයක් පාලනයක් වශයක් ගන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා මේ භාවනාවේදී සතිය සමාධිය වැඩිච්චාම හුස්ම නතර වෙන්නේ නැහැ. එහෙනම් මැරෙන්න එපා. හුස්මේ සංඥාව නැති වෙනවා. <clears throat> රූපේ නතර වෙන්නේ නැහැ. <clears throat> වායු පොට්ටබ්බ ධාතු නතර වෙන්නේ නැහැ. නමුත් වායු පොට්ටබ්බ ධාතු මේ සංඥාව නතර කරන්න පුළුවන්. ඒ වගේම හොඳට මේ භාවනා කරනකොට මේ වැස්සට සද්ද නැතුව නෙවෙයි ඇහෙන්නේ. එනකොට මේ කය වෙනද නම් මේ පණුව නලියනවා වගේ රිදෙනවා වගේ හන්දිපත් තමාරු තියෙනවා. අතෙන්ට යනකොට කයත් තිබුණට රූපේ තිබුණට රූප සංඥාව නැහැ. එනට ඒ වෙලාවේ හිතවිලි තියෙන බව දන්නෙත් නැහැ නැද්ද තියෙනවද කියන්න දන්නේ නැහැ දැනෙන්නේ නැහැ. ඒක නිසා මේ සංඥාවෙන් ප්‍රයෝගේ නිසා සතිය සමාධිය නිසා සංඥාවෙන් සමුගන්න පුළුවන් ඒ සමුගන්න වෙලාවේදී සාති කරලා කියන්න පුළුවන් මගේ හිතේ නෑ ආසව තිබුණේ අර පැහැදිලි කියලා ඊට පස්සේ දැන් ඒක පරිේශනාකාර මට්ටම. ඒක බොහොම ආනිසංස ධනකයි. ඒක මේ මේ භාවනා මධ්‍යස්ථාන මේ රිට්‍රීට් එකට ආවම ඔය 30කට 40කට ඒක අත්දකින්න පුළුවන්. 30 40 කියලා කියන්නේ ඉතාමත් ශ්‍රේෂ්ඨ ළඟාවීම. ඒක හිතා ගන්න බැරි ජයග්‍රහණයක්. මට හරි පුදුම හිතුණ ඇත්තටම ওই අඩු ගානේ ඔය පිටකොට්ටේ ගිහිල්ලා බණ කියන කොටත් මම දැක්ක මේ අඹ දරුවන් රකින්න රසාවක් කරන දහසක් සුමේ වැඩ කරන කුස්සිය අම්මලා මේ මට්ටම රකින්නවා. ඒක මම මම මට පුදුම සතුටක් ඇති වුණා ඒකෙන්. ඇත්තට මෙච්චර දුර ගමනක් යන්න හේතුනෙත් ඒකම තමයි. ඊට පස්සේ මෙයාට කියනවා මේ ශේස්ත්‍රයේ මේ ලැබ් එකේ නැත්තම් පරිශනාකාරයේදී මේ කරපුදී සක්මන් කරන ගමන් බලන්න සක්මනත් මුලදි මුලදි බලන්න වම මෙහිමයි දකුණු මෙහිමයි උස්සනවා මෙහිමයි තබනවා මෙහිමයි ඔසවනවා යවනවා තබනවා මෙහිමයි කියලා හොඳට බලන්න අන්තිමට ඒක ඉබේ කරන මට්ටම යනකම් යන්න ඇරලා ඒකෙන් නිමිත්තක් ගන්න නැතුව මේ රූපේ සක්මන් කරනවා තමයි පැත්ත කරලා බලන ඉන්නවා. වයින් කරව බොනික් එක් වගේ ඔය සක්මන යනවා බලන ඉන්නකොට ඇඟත් පියායම වෙනවා. හැබැයි කිසි ප්‍රයෝගයක් නැහැ. ප්‍රයත්නයක් නැහැ. හිත පවත්වන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචර සක්මන කෙලවරට යනකොට අර වම දකුණ කරගෙන ගියේකේ ආරේ කැඩෙනවනේ හැල්ම කැඩෙනවනේ. ඒ ඒ එක ක්‍රමයට ගියේ කැඩිලා එයා හැරෙනකොට හරි මේ ඔද්දල් අවස්ථාවක් තමයි ඒ වෙලාවේදී රූප පේන්න පටන් අරගන්න සද්ද හෙන්න පටන් අර ගන්නවා වටපිට බලන්න හිතෙනවා හිතවිලි වගේක් එන්න පටන් අර ගන්නවා අර තිබුණු ගොනුව ඒතරම හැල්ම නැතිලා යනවා ඉතින් ඒ වෙලාවේදී ඕන්න අනික් ඉඳුරන් ඇහ කන නාසය දිව අවස්ථාව ගන්න බලනවා අර කයෙම තිබුණ හිත අවස්ථාව ගන්න බලනවා ඉතින් මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන අර මේ අභ්‍යාසයක් එහෙම නැත්නම් ප්‍රගති පරීක්ෂණයක් ප්‍රායෝගික පරීක්ෂණයක් ඒ වගේ අරමුණු ඒ වගේ ඉඳුරන් උඹේ සත්‍යය කඩන්න හදනකොට උඹේ සමාධිය කඩන්න හදනකොට සංවර කරගන්න පුළුවන් අර සක්මනේ කෙලවරට යනකොට ගිනිච්ච සතිය හැරෙනකොටත් කඩා ගන්න නැතුව ගන්න පුළුවන්ද කියලා බලනකොට යාට අර පර්යංකේදී ගත්ත අත්දැකීම උදව් වෙනවා රූප තියෙනවා රූපය හැට වැටෙනවා නමුත් රූපයෙන් සංඥා ගන්න නැතුව රූපේ දැක්කට පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්ද කියන එකයි මෙතන සංවරය කියන්නේ. රූප නොබලනවා කියන එක නෙවෙයි රූප දැකලා කහසුදු රවුම් හතරස් කියන එක නොදකින්නවා කියන එක නෙමෙයි තියෙන්නේ. ඒක එතනම අතහරින්න පුළුවන් නම් ඒක පිළිබඳව නැවත නැවත වමාරා කෑම කරන්න නැතුව. හරක් දවල්ට කාලා රැයට වමාරා කන්නවනේ. ඒ නිසා මේ දැකපු දේ දැකුමතින් අතර කරලා ඊගා මිචිත්තක්ෂණේ අහනවා වෙන්න පුළුවන්. අහපු එක අහපු මතින් නැතර කළ එකේ සංඥාවල් ඒකේ මණ්ඩි ඒකේ බොර ඉතුරු වෙන්න මණ්ඩි බහිඳ දෙන්නේ නැතුව දිගට යන්න පුළුවන් නම් ඒ යෝගාචර සමහර රූපයක් බලලා සද්දයක් අහලා ඒ හැරෙන වෙලාවේදී ආපහු සක්මන පටන් ගත්තට පස්සේ ආයෙ වම දකුණු දිගේ යන්න පුළුවන්. ඉතින් එතකොටත් ඒ රූපේ බලන බවම දන්නවා. කහ නිල් රතු වර්ග වර්ණත් පේනවා. හතරස් දිගාදී සටහනුත් පේනවා. නමුත් ඒවා තෝරන්න යන්නෙත් නෑ. ඇයි මේවා දැක්කේ කියලා නිමිති ගන්න යන්නෙත් නෑ. හීන විස්තර කරන්න වාගේ හොයන්න යන්නෙත් නෑ. ඒව එන්නේ යණ්ඩයි. මට තියෙන සංවරය කියන්නේ මොකද්ද? මේකෙන් ආශ්‍රව මෝදු වෙන්න දෙන්න එපා. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මේකෙන් කතා ගොතන්න යන්න එපා. මේකෙන් බනවන්න එපා කාටවත්. මේවට කියනවා නාබිනන්දති නාජ්ජෝස න අභිවදති න අභිනන්දති න අභිවදති නාජ්ජෝස තිටති. මේක අබිරමණය කරන්න එපා. මම මේ කහපාට නිල් පාට දැක්ක තමයි. නමුත් ඊගාව චිත්තක්ෂණයට ලෑස් වෙන්න ඒක යන්න ආරින්න. න අබිවදති කාටවත් කියන්න යන්න එපා. කියන්න ගියම විශාල පටලවිල්ලක් පටලවෙනවා. මේක හොඳද නරකද ඇයි මෙහෙම වුනේ කියලා හිත කතා කරනවා. ඒක නැත්තේ නෑ. නමුත් මේක මේ පණින රිලවුන්ට ඉනිමම් බඳින්න යන්න එපා. ඒක හේම ලොප් කරලා දාන්න. ඒ වඳ කරලා දාන්න. ගබ්ස කරලා දාන්න. ගබ්ස කරලා දාලා මේකට සමවදින්න යන්න පාණී මං යනකොට දැක්කා කුරුල්ලෙක් කොහොයක්වත් දැකපු නැති ජාතිකෙන් නිස්සාරණ වනේ විතරයි ඉන්නේ කියලා ඔය සටහන් තියාගන්න යන්න එපා. ඒක අමතක කරනවා නම් ආපහු හැරලා සක්මන්ට යන්න පුළුවන්. මෙන්න මේ සංවරය ඕනම කෙනෙක් කියාවි රසාස්වාදයේ දන්නේ නැති බුබ්බඩ වැඩක් කියලා. රූපයක් දැකට රස විඳින්නේ නැහැ. සද්දයක් ඇහුවට රස විඳින්නේ නැහැ. ගඳක් බැලුවට රස විඳින්නේ නැහැ. ඒක රස නැිනවා කියන එක නෙමෙයි අදහස. රස එනවා රස විඳින්නේ කියන එක රසකාමීත්වයක් නැතිකම, సౌందర్యාත්මක වටිනාකමක් නැතිකම කියලා. ඉතින් ලෝකයා චෝදනා කරන එක පැත්තකදී විචාවයි අපේ හිතත් චෝදනා කරනවා. අපේ හිතත් ඒ විදිහට සංවර වෙනකොටම ඒකාකාරීක බවක් එන්න පටන් ගන්නවා. නීරස බවක් එන්න පටන් ගන්නවා. කම්මැලිකමක් එන්න පටන් අර ගන්නවා. අනෙක් හිතවිලි මේ සතිය සමාධිය දෙක එක පැත්තකට අදිනකොට අනෙක් හිතවිලි කියන ඕහොම කරන්න බෑ අපිටත් මේ ඇහැ කියනවා මටත් රස ඕනේ අසන රූප ඕනේ කන රණ්ඩු කරන්න පටන් ගන්නවා මට සද්ද ඕනේ නාසය කියනවා මටත් මොකක් හරි ගඳ සුවඳක් ඕනේ දිව කියනවා මොනවා හරි මටත් කට ගැස්මක් ඕනේ කයි අනිත්‍යවත් ඉල්ලනවා ඉතින් මේක මේ දීලා නිම කරන්න බැරි පුදුමාකාර සටනක් විශේෂයෙන් එතකොට මේ යෝගාවචරයට තේරෙනවා අපි මේ එක අරමුණක හිත පවත්වා ගැනීම සඳහා කරන මේ සංවරය පෞරුෂත්ව වශයෙන් ගත්තොත් තිරිසෙනෙකුට කරන්න බැරි සිල්ලෙතෙක් පමණක් කළ හැකි බුද්ධ පුත්‍රයෙකුට බුද්ධ දොහිතුරු කෙනෙකුට විතරක් කළ හැකි දෙයක් මම මේක කරන්න ඕනේ මම මේක කරනවා කිව්ව ගමන් මෙතෙක් කවවපු පොවපු නාවපු මේ ඉඳුරන් පුදුමාකාර විදිහට කිපෙනවා සර්පේ කිපනා වගේ කිපෙනවා කිපිලා ඒගොල්ලෝ බලාගෙන ඉන්නේ ව්‍යාග්‍රීව තිට්ඨති පරිතරජයන්ති කියන වගේ ගොරෝ ගොරෝ බලනවා සතිය පොඩ්ඩක් හරි කඩනකම් ඒ පැත්තට අවධානය ගන්න. අපි අපි බලන්න හදන්නේ සතිය පිටවන්න හදන්නේ වමේ දකුණේ. නමුත් ඇහැ ඒ සතිය පුංචි අඩුපාඩුකමක් දැකලා වහාම රූප බලන පැත්තට අදින්න හදනවා. කන සද්ධාහන පැත්තට අදින්න හදනවා. ගඳ නාහේ දිහාට අදින්න හදනවා. රස දිව දිහාට අදිනවා. ඊට අනික් ඉඳුරන් ඒ පැත්තට ගන්න හදනවා. මනස ඒ පැත්තට අදිනවා. අසීමිත සටනක් හරියට ගෑනු හය දෙනෙක් බඳගත්ත තම්බිය කියමු. පිරිමිය කියමු. අන්න ওই සෙල්ලම තමයි තියෙන්නේ. සරුවචනංශ කියනවා ගැලවෙන්න ගිය දවසේ තමයි තේරෙන්නේ මේ සපත්නින්ගෙන් ගැලවෙනවා කියන එක ගෙම්බෙකුට ගැරඩියක කටින් ගැලවෙන්න හදනවා වගේ කියන. මෙතෙක් කල් කෙරුවේ 7 6 වෙනුවට 7ක් තිබුණා නම් හොඳයි කියලා හිතී. දීලා තියෙනනේ පොතේ හත් දෙන්නේ තියාගන්න පුළුවන් කියලා. හයක් හම්බ වෙච්ච එක ගැන කනගාටුව තිබුණේ මෙතෙක් කල් හත වෙනකන් ඉන්නේ. දැන් ගලවන්න කී දවසේ තමයි තේරෙන්නේ මේ හය සපත්නි කියලා කියන්නේ. අපි සිංහල දා තියෙන හැපි නියෝ කියන වචනේ. සපත්නි කියන්නේ ඒක නෙවෙයි ඇත්තටම. එකම පති වරයට හුවෙච්ච සමාන බිරිඳන් කියන එකයි. පති යුවති පති කියන වචන දෙක තියෙනවා. පති කියන්නේ පිරිමියාට යුවති කියලා කියන්නේ ස්ත්‍රියට. එකම පුරුෂයා අපේක්ෂා කරන පත්නියන්ට කීප දෙනකොට සපත්නි කියන වචන පාවිච්චි කරනවා. සපත්ති කියන වචනේ හැපින්නම තමයි. එකිනෙකා කා ගන්න බැරි නම් මිනිහ හරි කන. එකිනෙකා කා ගන්න එක නම් ඉතින් ගණ්ඩම දෙයක් නෑ. ඒකේ ආය ඒකයි බයිබලයේ කියලා තියෙන පුළුවන් නම් 6 දිනක් 7 දිනක් ගන්න 7 දිනකට සමානව සලකපන් කියලා. ඒකේ කෙරෙන්නේ නැහැ. කොහොමඩක්වත් කරන්න බෑ. කෙසේ නමුත් මේ හය දිනත් එක ගත කරන ජීවිතේ මේ ඇහ කන දිව නාසය කය මන ගැලවෙනවා කියන එක ලේසි නෑ. මේක ලස්සන පුංචි කතාවක් මම කියන්නම්. මට මේ පොඩ්නිල්ස් ගොයියා කියලා දුන්නේ ඕක. උන්ද මැරුණා. මෙතන පල්ලෙහා ගෙවල් තිබුණේ. මම හයි කුටි පැවිදිලා ගිය ගමන් වගේ මේ මම මොන හරි දෙයක මිනිහා ඔය සන්තෝෂමත් දීලා මං කව තනකොළ ටික ගලවලා දාන්න කියලා තනකොළ ගලවන ගමන් මම සක්මන් කරනවා. ඉතින් ඒ තන ගහ ගහ ගලවන්නේ. ඉතින් ගලවන ගමන් මට මේ කතාවක් කිව්වා. අවසර දන්නවද මේ අනංග කුමාරයා බැඳපු හැටි කියලා. මං කොමන් දන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා මේ එක රජ කෙනෙකුට හිටියලු කුමාරිකාවෝ 6 දෙනෙක්. 6 දෙනාම එක වගේ ලස්සනයි. ඒ වගේම පිටරටකින් අනංග කුමාරය කියලා බොහෝම කඩවසන් තරුණෙක් ඇවිල්ලා මේ හසුනක් වලතුරවලු මම කැමති රජුරොත් එක්ක මේ හිරගන් දෙනු කරන්න කියලා. ඉතින් රජුරෝ කිව්වලු 6 දිනක් ඉන්නවා ස්වයංවරයක් දෙන්න කැමති කෙනෙක් තෝරගන්න කියලා. ඉතින් 6 දිනාට කිව්වලු අසවල් දවසේ අනංග කුමාරයා එනවා. ඒ කුමාරයා සන්තෝෂ කරන කෙනෙකුට විවාහය සිද්ධ වෙනවා කියලා. ඉතින් එක කුමාරිකාවක් ඇඳුම් අඳින්න දක්සයිලු. මහන්ඳ එයා ලස්සන ඇඳුමක් ඇඳවලු. ඉතින් මහන්සිලා මහන්සිලා දකින්නකොටම සිත් පහරන විදිහට. අනිත් එකන කෑම ගන්න දක්සලු එයා හැදුවලු කෑම ඇතුල් නూరు ඔක්කොටම සූඳ වදින විදිහට. අනිත් එකන ලක්සයිලු ගෙදර සරසන්න. ඉන්ටීරියර් ඩෙකොරේෂන්. එයා හැදුවලු ඇතුළට ගියාට පස්සේ එන කෙනෙකුට නිකන් සිත් ගන්න. අනිත් එක්කන ලෑන්ඩ්ස්කේපින් වලට දක්සයි ලස්සන මල් මාලා මෙව හදලා. අනිත් එක්කන පිළිගැනීමට දක්සයි. ගිහිල්ලා කතා කරන්න දක්සයි. ඉතින් බාලම නංගි මොකක්කටවත් දක්ස නැතිකෝ. ඉතින් අනංග කුමාරයා ආවල එනකොටම පිළිගන්න එක නයි ඉස්සරහට ගිහිල්ලා ඉතින් අඬ ගන්න ආවා. එතකොට අර ගිය ඇතුළේ පිටේ ඉන්න එක මල් මාලා පෙන්නවා මල්වත්ත. ඊට පස්සේ ඇතුළේ එක්කන ඇතුළේ සෙල්ලම් ටික පෙන්නවා. ලස්සනට අඳගත් එක්කනත් ඇවිල්ලා ටිකක් පාලා පෙන්නවා. ඊට පස්සේ කෑමක් ටිකක් කාලා ඉතින් කුමාරට පේනවලු මේ එක එක්කන එක එක්කන මේ බොහොම දක්ෂයි කියලා. බාලමනංගී ළඟට ගිලවල දැන් අක්කලා ඔක්කොම වෙන උඹ මොකටද දක්ෂ කියලා. යකෝලු මේ හය දෙනත් එක්ක ඉන්න එක තමයි කියවලු දක්ෂකම. ඉතින් බාලම නංගිලු බැන්දේ. ඒ නිසා මේ හිතට මේ ඇහැ ලස්සන ලස්සන දේවල් පෙන්නලා ඒකේ අවධානය ගන්න හදනවා. කනට, නාසයට, දිවට, කයට, මනසට. අපි මේ සංසාරේ පුරාවට කරන්නේ මම සන්තෝෂ කරන්න හදන්නේ. නම කොච්චර ආශව ගලනවද? ඒ සඳහා කොච්චර අසාධාරණ අධාර්මික වැඩ කෙරෙනවද? ගාණක් නැහැ මොකද අවශ්‍ය කරලා තියෙන්නේ ආස්වාදේ පමණයි. මේකට අපි කියනවා කාම ආසව කියලා. කිලෝරක් නැහැ. ඊට පස්සේ භව ආසව, අවිජ්ජාසව කවදා හරි කෙනෙකුට අර දස්සනාව පහතබ්බාවෙන් මේ ආශ්‍රව ගලන හැටි දැක්කට පස්සේ පරියන්කක හරි කමන්නේ අරමුණකට <clears throat> වෙන කොහෙන් හරි ද්විතීයි අරමුණක් ආපු ගමන් මේන ගැටුම හරහා මනාපමනාපේ පහළ වෙන හැටි පිටින් අරමුණාවට මනාපමනාපේ ඉන්නේ ඇතුලෙන් බවත් මේක මං කොහෙ ගියත් මම යණ යන තැන ගෙනියන එකක් බවත් මේ අනුව මගේ ජාති ජරා ජයාදි මරණ පත් වෙන බවත් මේ ප්‍රභවයේ කවදා හිඳෙන්නේ නැති බවත් ඒ නිසා මොනවා ගැටුණත් ආශ්‍රයයක් ගලන බවක් දැක්කට පස්සේ යාට තේරෙනවා මේ මහා මුද්ද මෙතර ගියත් අරසාවක් නැහැ. අජටාවකාශයට ගියත් අරසාවක් නැහැ. මහා කන්දක් උඩ ගල් වෙනකට ගියත් අරසාවක් නැහැ. ඒ මොකද මේක කොහොමද ගලනවා? මේක දැක්කට පස්සේ තේරෙනවා ජීවිත හැම චිත්තක්ෂණයකම අනාතයි අසරණයි. ඊට පස්සේ මේ මනසට සංවරය පිළිබඳ හැඟීමක් ආපු දවසේ තමයි තේරෙන්නේ අපි මෙතෙක් කල නයි හත් දෙනකොට කිරිපෙව්වා වගේ සපත්නේ නයි හත් දෙනකොට හම්බ කරා වගේ කවදා හෝ මේක සංවර කරන්න ගිය දවසේ තමයි කිපෙන්නේ. එදාට තේරෙන්න පටන් අර ගන්නවා මේ මෙතෙක් අපි ගත කරපු ජීවිතයත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පෙන්වන හදන මේ ආර්ය ජීවිතයත් අතර මේ ඇති වෙනස එකම මිනිසයා එකම යෝගාවචරයා අසතියෙන් ගත කරන ජීවිතය සහ ගතියෙන් සතියෙන් ගත කරලිවලා මේ ආශ්‍රව තේරුම් ගන්න ජීවිතය අතර ඒ වෙනස බටහිර මිනිස්සු කියන්නේ අවුරුදු 40000ක් ඊටත් වැඩි කාලයක් මිනිස්සයා පරිණාමය වෙලා හිටලා තියෙන්නේ දැන් මේ අවුරුදු ගාන ඇතුළත කිසිම වෙනසක් ඇති වෙලා නැහැ මොකද මේ අනිසත්තුත් එක්ක ගලපලා බලනකොට ඒ හිටලා තියෙන්නේ ඒ හිතපු එක පරිණාමයේ කෙලවර කරලා මිනිස්සයා විමුක්තිය ලබන්න බුදුරජාණන්සේ කියනවා මම කියන තාලෙට වැඩ කරනවා අවුරුදු 7න් ওই සියලු පරිණාමය මම කරලා දෙන්නම් කියලා. මං කියන විදිහට උඹලා දැනගෙන මේ ආශ්‍රව ගලන හැක එක පිළිබඳව බුක් කීපින් කරන්න පොත් ලැබීමක් කරන්න තිබ්බොත් ඔබට අවුරුදු 7කින් මම කියලා දෙන්න මේක වියලවන්න පුළුවන්. මේක හිඳින්න පුළුවන්. මේක මකන්න පුළුවන්. අන්තිමට කියනවා හොඳ ඥානවන්ත නම් අවුරුදු 7ක් යන දවස් 7ෙන් කරන්න පුළුවන්. මේක හොඳට බලලා ආශ්‍රව ගලන එක දිහා බලලා ආශ්‍රව කියලා කියන්නේ අපි හිතන්නේ බාහිර ලෝකේ කියලා බාහිර ලෝකේ නෙමෙයි තියෙන්නේ ආශ්‍රව කියලා කියන්නේ තමන්ගේ ඇතුලේ තියෙන එකක් බාහිර ලෝකෙන් පොඩ්ඩක් කිචි කැවෙන එක විතරයි කිචි කැවෙනකොට මේක ගලන රබර් ගෙඩිය රබර් කොත්ත කපනකොට කිරියෙන්න වගේ ඒක කිරියන එක රබර් ගහේ ස්වභාවයක් ඒ වගේ පෘථක්ජන හිතේ අනන්ත ආශ්‍රව ප්‍රමාණයක් කියන මෙන්න මේ සංවරයට ගිය දවසේ තමයි ඒ පුද්ගලයාට මේ ජීවිතය පිළිබඳව මේ මතු පිට රසවින්දනය නැත්නම් සැප සොයා යන ගමනත් ඇතුළතින් බැලුවොත් මේ සැප පමණක් හොයා යන ගමන කොච්චර අසාධාරණද කොච්චර අංශභාගද කොච්චරක් අධාර්මිකද කියලා බැලුවොත් ඒ මනුස්සයා මුළු ලෝකෙම සාධාරණේ මැනුවේ මෙතෙක්කල් Tamange සැප සාධනය හරහා. නමුත් මේ සංවරයට ගිය දවසේ යාගේ සාධාරණය යාගේ යුක්තිය පසින්දලීම ඉඳුරම් පිනවීම හරහා නෙවෙයි තියෙන්නේ. යා ශක්ති ප්‍රමාණයෙන් බලනවා එක එක ඉඳුරම් හරි කමක් නැහැ. ලදලද අවස්ථාවේ මේක দমনීය කරගන්න සංවර කරගැනීමට ගන්න ප්‍රයත්නය. එතකොට යාට අර මෙතෙක් කරපු පුහුණු කරපු දැනුම එකතු කරපු දැනුම සහ ශිල්පීය දැනුම අහක දාන්න වෙන්නේ ඒක පාවිච්චි කරන්න වෙන්නේ සම්පූර්ණ අටිශෝතගාමි ක්‍රමයකට ගංගදික පහළට යන ක්‍රමයක නෙවෙයි ගංගදික ඉහළට යන ක්‍රමයකට යන්න වෙනවා ඉතින් ඒ සඳහා තමයි මේ ਸਰුවචන් වහන්සේ මේ පැවිද්දක් අරණ්‍යගත වීමක් රුක්ඛමූලගත වීමක් ශූන්‍යාගාරගත වීමක් කරන්නේ ඒ මොකද මේ ශල්‍ය කර්මයක් කරන්න ඕන නම් ශල්‍යගාරයකට යන්න ඕන. පොඩි ඔපරේෂන් එකක් නම් පුංචි දෙයක් නම් ඔය සාමාන්‍ය ක්ලිනික් එක කරන්න පුළුවන්. මේ බරපතල වැඩක් කරන්න ඒකට අවශ්‍ය පසුබිම ශල්‍ය කර්මයේ පැත්තෙන් බලනවා නම් විස බීජ නැති පරිසරය අවශ්‍ය අඩුම කැඩුම ටික අවශ්‍ය මේ ශ්‍රමය ඒ ටික තිබුණාට පස්සේ තමයි කපන්නේ. ආන්නි වගේ තමයි යම් කිසිකට මේ ඉන්දිය සංවරය කරන්න ඕන නම් එයාට ඒක පුහුණු කරන වෙලාවේදී ඒකට ගැළපෙන පරිසරයක්. ඒකට එහෙම පුහුණු සංවරය කරන පිරිසක් එක එකට තියලා ඒගොල්ලන්ගෙන් එකිනෙකාට හම්බෙන සහයෝගයේ සමගිය තුල මිසක් එහෙම නැත්නම් මේ සංවර කිරීම සාමාන්‍ය ලෝකෙ පැත්තට ගියොත් ලෝකයට පේන්නේ මේ රස අඳුනන්නේ නැති මෙච්චර පිං කර ලැබිච්ච මනුස්ස ඇස් දෙකට රූප නොපෙන්නන තරම් කාලකන්ණි වැඩක් තමයි මේ භාවනාව කියන්නේ. මෙච්චර පිංකල් ලැබිච්ච කනට සද්ද නාස්සන જાතියක් තමයි මේ භාවනාව කියලා කියන්නේ. ඒ නිසා මේ ළඟදිත් මට මතකයි ඒ හිටපු පාවුල පාප්පහන්සේ දොස් කියලා තිබුණා මේ බුදුරජාණන්සේ රසාඳුන දෙන්න කෙනෙක් කියලා. මෙච්චර ලස්සන ලෝකේ මේ රූප තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. මේ මුළු ලෝකෙම ඒක හොයාගෙන යනකොට සරුවචනංශේ විතරක් ඇහැ ඉන්ද්‍රිය සමන්‍ය සංවර කරන්න, කන නාසය දිව සංවර කරන්නයි කියලා මේ දාන නීතිය කරන්න පුළුවන් දෙයක්ද මේ ඔක්කොමත් හරි භ්‍රමචර්ය පොඩ්ඩක් කරගන්න. භ්‍රමචර්ය රකින්නවා කියන එක තව කෙනෙකුට කටක් කරලා කියන්න පුළුවන් කවුද සාස්ත්‍රුණ වංශනමක් හිටියේ ලෝකේ? සරුවචනාංශේ <clears throat> තමන්ගේ ගිහිගේ අතහැරීම කරලා හත් අවුරුදු සාමනීර කාලේ ඉඳලා කොච්චර දෝ වයසට යනකම් ඔක්කොටම එක දිගට අනුමත කරා Brahmacharya ජීවිතය කියලා කියන්නේ ඒ කලවමක් නැති ජීවිතේ. දෙක දෙවන්නේක් නැහැ. නමුත් පසු කාලේ එනකොට බ්‍රහ්මයාටත් අඹුවක් ආවා සරස්වති කියලා. දැන් බබුගේ අඹු ඉන්නවා දැන්. සරස්වති පූජාවේදී බඹුගේ අඹු වෙලා. ඉස්සර කිව්වේ අර බ්‍රහ්ම ලෝකේ දෙන්නේක් නැහැ දණි එක නැහැ. ඉතින් දැන් ඒකටත් දීගයක් පාට මාට්ටු කරලා දීලා තියෙනවා මේ මෑත කාලේදී. අපිට කරණ තියෙන්නේ අනේ වගේ තනි වෙන තනි වෙන්න හදන්න ගිය දවසේ තමයි තේරෙන්නේ බුදුන් කියන්නේ කවුද කියන එක. ඒක වෙන ආගමක ඉන්න කෙනෙකුට හීනකින්වත් හිතන්න බෑ. තමා විහිං තමාගේම ඉඳුරන් සංවර කිරීමට අදිෂ්ඨාන කරන පුද්ගලයා මේකට කියන්න පුළුවන් ශිෂ්ටාචාරයේ ඉහළම අති ශ්‍රේෂ්ඨම පුහුණුව කියලා. manussත්වයේ අති ශ්‍රේෂ්ඨම පුහුණුව. මහත්ම ගතියේ අති ශ්‍රේෂ්ඨම පුහුණුව. මෙලෙක් ගතියේ අති ශ්‍රේෂ්ඨම පුහුණුව තමයි ඕන තරම් රූප ශබ්ද ගන්ධ රස විඳින්න පුළුවන්කම තියේදී ඒ පුද්ගලයා සංවරය පිළිබඳව කටයුතු කරනවා කියන එක. හැබැයි මේ සංවරය කියලා කියන්නේ සීල වෘත නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ රූප නොබල සිටීම නෙවෙයි. සද්ද නාහ සිටීම නෙවෙයි. එස් රූපයක් බල්ලා <clears throat> මනාපමනාප පහළ නොවීම නෙවෙයි. සද්දයක් කාලා මනාපමනාප පහළ නොවීම නෙවෙයි. මනාප පහළ වෙන වෙන අවස්ථාවේදී ඒ සටහන් තියෙනවා. මට මනාපේ පහළ වුණා මට අමනාපේ පහළ වුණා. ඒ ඔක්කොම පිළිබඳව කිසිම අමනුෂ්‍ය ගතියක් විකෘති ගතියක් કૃතිම ගතියක් නැතුව ඒ දිහා බලලා ඒ දිහා රූපයක් බලනකොට ඇතිවෙන්නා වූ මනාපේ ඇතිවෙන්නා වූ අමනාපේ පිටකින්දලා තමන්ම රූපෙත් බලන බව දන්නවා රූපේ නිසා පහළ වෙච්ච මනාපමනාවක් දකිනවා මේ තමයි ඉතල සාමාන්‍ය සත්‍ය පිටවන්නේ ඉතල රූප පේන බව දකිනවා එතකොට ඒකට කියනවා අර්ථය කියලා දැන් ධර්මයේ පේනවා මේ රූපයක් දකින වාරයක් පාසා ඒක සිද්ධියක් වෙන්නේ ඒක මනාපමනාප දෙකට ආවොත් තමයි එහෙම නැත්නම් උදාසීන වුණොත් ඒක එච්චර සිද්ධියක් නෑ ඒක මතකෙට යන්නේත් නෑ ඒක වැඩකුත් නෑ හොඳටම කෙලස් කලන්නේ හොඳටම මනාපේ පහළ වුණා. හොඳටම අමනාපේ පහළ වුණා. ඉතින් මේ දෙක කොහොම තදින් ගලේ ඉරියන්දා වගේ කැපෙනවා. ඉතින් අර තේරෙන්න පටන් ගන්නවා මගේ චරිතේ මෙන්න මේ මේ රූප වලට මනාපයි. මේ මේ රූප වලට අමනාපයි කියලා. රූපය අත්දකලා රූපේ නිසා පහළ වෙන මනාපමනාපත් දෙක දකින දවසේ තමයි තමන් පරතෝ සංකල්පෙන් තමන් දිහා වෙන කෙනෙක් බලන්නා වූ ආකාරයට බලන එක. එතකොට මේ පුද්ගලයා මැරිලා උපන්නවා. ඔක්කොම සෙල්ලම නාටකම යනවා. නාටකම යනකම ඔක්කොම වීඩියෝ ක්ලිප් එකට යනවා. පස්සේ වීඩියෝ ක්ලිප් එක බලනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ මේ තැන්වල මම හැසිරලා තියෙන්නේ මේ මේ ආකාරයට කියලා. මේක රංගපෑමක් නෙවෙයිනේ මේක සාමාන්‍ය ජීවිත රංගපෑම ජීවිත දර්ශනය. ආන්නේ ඒ විදිහේ Taman දිහාම මේ අමුතු හැකෙන් බලන කෙනාට අපි යෝගාවචරයි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පරතෝ දැක්ම පරතෝ සංකල්පය පිටතිට බලන්නසේ ඒකට සමාන වචන හතරක් වෙන්නනවා එහෙම බලන්න ගියාම මේකේ තියෙන තුච්ඡත්වය වෙන්න පටන් ගන්නවා මේ පුංචි මනාපමන ආපදයක් ඇතිකරන මේ අනියම් මේ දර්ශනයක් දැකලා නూరు නුපුරුදු රසයක් ගන්න අපි හිත නොකරන ජඩකමක් නැහැ ඕනේ වංචනික දෙයක් කරනවා. ඕනේ ෂට දෙයක් කරනවා. ඕනේ මායාවී දෙයක් කරනවා. අර යටි නූලෙන් වැඩ කරන මනාපය ඇති කරන්නේ. ඒකත් නිකන් වීදුරු කැල්ල ගන්නපු දෙයක් වගේ කළු වැල ගන්නපු එකක වහාම ඇකිලන එකක්. සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්න. බොහොම සංකත බොහොම ඕලාරික බොහොම පටිච්චසමුප්පන්න දෙයක් ඇති කරගන්න මේ ලෝක ධර්ම එහෙම නැත්නම් මේ සදාචාරය අපි කිරිබිම්මල් නැටතර නැට්ටත් තරමටත් හලකන්නේ. ඒක ලියලා අපි සදාචාරවාදී එහෙම නැත්නම් සුචරිතවාදී විදිහට ලෝකෙට පෙන්වන්නත් උත්සාහ කරනවා. හැබැයි යටිහිතේ තියෙන මනාපමනාපවලදී කෑදරක මේ සත්ත පහක වෙනසක් වෙලා නැහැ. ආනේක දකින්න දවසේ එනකොට ඒ යෝගාවචරයේ දෙන තුච්ඡත්වයේ පේනවා. රිත්තත්වයේ පේනවා. ශුන්්‍යත්වයේ පේනවා. අනාත්මත්වයේ පේනවා. එනිසා පරතෝ දැක්ම එනකොටම තුච්ඡතෝ රිත්තතෝ ශුන්්‍යතෝ අනත්තතෝ කියලා මේ මේ මේ తాවකාලික සබම්බුලක් වගේ හීනයක් වගේ මිරිඟුවක් වගේ මැජික් එකක් මායාවක් වගේ තියෙන මේ මනාපමනාප දෙක සඳහා අපි නොකරන නොසන්ඩාලකමක් නැහැ. නොකරන ෂටගතියක් නැහැ මායාවී ගතියක් නැහැ වංචනික ගතියක් නැහැ ਸਰවචනජේ සඳහන් කරලා තියෙනවා කවදා හරි පුළුවන් ද කවුරු හරි මායාවී தත්ත්වයටපත් කරන තමා මායාවී නොවි. පුළුවන් ද කාට හරි වංචා කරන්න තමන් වංචා නොවි. කදාවත් එනිසා කවුරු මොන තාලෙන් වංචා කරත් දැන හෝ නොදැන තමන් තුල වංචාව සිද්ධ වෙනවා. මෙන්න මේ වංචාවට ඉඩ නොතබන සංවරේ. පෙන්නඳ ලෝකේ ආදර්ශ නැහැ. ඔක්කොමලා කරන්නේ දවල් මිගෙල් රෑ දණියෙල් සෙල්ලමක් තමයි. හැම කෙනාම පෙන්වන්නේ මම තමයි හරීම සුචරිතවාදී ශාන්ත දාන්ත තීන්ත කූඩෝ වගේ තමයි පෙනුනේ. අපි පොඩ්ඩක් කෞසල බලන්න ඕනේ වැඩේ. ඉතින් අපිට කාටවත් දොස් කියන්න බෑ මොකද මමත් කරන්නේ ඒ සෙල්ලම තමයි. හැම කෙනාටම හොරි තියෙනවා නම් සොරි කියන්න දෙයක් නැහැ. ඔක්කොටම හොරිනේ. මේ මේ ආශව ධර්ම හැමෝටම තියෙන හොරියක් තමයි. හැබැයි එකනයි දෙන්නයි මේක දැක ගන්න උත්සාහ කරන්නේ. අනිගොල්ලේ ඒක වහන්න හදනවා. ඒක ආයිත්තම් කරන්න හදනවා. මේ පෙන්වන්න නැතුව හදනවා. සරුවචනංශ කියනවා මේක වසංගන්න බෑ. ඒක ලස්සන කතාවක් සරුවචනංශ කියනවා. මේ මස්සද්ද කුරුළු ඇද්ද ඌ ඇඳුම් අඳින්න නැතිලු. ඒක නිසා ඌ ඌ ඉන්නේ ඉතින් නිර්වස්ත්‍රව. ඒ කවුරු ශිෂ්ට මිනිස්සෙක් කැලේනවා දැක්කොත් ඌ විජහට පඳුරක් අස්සට යනවා. බුදුහාම කියන පඳුර අසර ගියාට හෙළුව වැහෙනවාද කියලා අහනවා. ඔය කොච්චර ඇඳුම් ආයිත්තන් අපි ඇඳත් මූණ යක්ෂ වුණක් නම් ඉතින් වැඩක් නැහැ. ඒ වගේම ඇඟ පුරාම කුෂ්ඨ තියෙනවා නම් කොච්චර ආයිත්තම් කරුවත් ඇති වැඩක් නැහැ. වගේ ඇතුළත මේ ගලන ආශ්‍රව ධර්ම තියේදී අන්ත මොකද්ද කින්තේ අජින සාටිය අබ්බන්තරං තේගානම් බාහිරම් පරිමජ්ජසී කියලා පුත්‍රජානන්සේ ධම්මපදේ ගාතාවක් කියනවා. අපි අජින් නම් දිවියේගේ හමක් උඩ වාඩි වෙලා හිටියට ජටමඬලු බැන්දට නවගුණවල් පැලඳුවාට තාපසෙක් වගේ පෙනී හිටියට ඇතුළත කෙලස් වැగిරෙනවා නම් ඔය බාහිරේ මොන ආයිත්තම් කෙරුවත් ඇතුළේ තියෙන කෙලස් තියෙදි උට මොනවටද බ්‍රාහ්මණෙක් කියන්නේ කියලා. ඒ වෙනුවට බාහිරේ කෝක නැතත් මට ඇතුළේ ගලන ආශ්‍රවයක් පාස මනාපයක් කමනාවක් පාස වෙන පහළ වෙන අවස්ථා බලලා මනාපේ පමනක් කියන සැප පමනක් බලාපොරොත්තු වෙන මේ ආර්ථිකයත් එක්ක සැප පමනක් බලාපොරොත්තු වෙන මේ දේශපාලනඥයොත් එක්ක සැප පමනක් බලාපොරොත්තු වෙන මේ ආර්ථික විශේෂ මේ සමාජ විශේෂත්වයත් එක්ක මොන ගමනක්ද අපිට කවදද කොහටද යන්නේ මේක හරියට එකහක් වහගෙන යන්න හදන ගමනක් වගේ කැරක් කැරක එක තැනම තමයි හිටින්නේ නිසා කවදා හෝ මතුවෙන මතුවෙන වෙලාවේ ඒ ආශ්‍රෝ ධර්ම දැකලා ඒක තමන්ගේ දෝෂයක් නෙවෙයි මේක ඇබ්බැහියට දෙන දෙයක් කියලා ඒතිෙද්දි නිතිපතා සක්මන පරියන්කේ දිනදා වැඩ කරන්න. ඒ ඒතිෙද්දි නැවත නැවතත් මේ ආශ්‍රව ගලන වැඩේ කරද්දී අභ්‍යාසයක් වශයෙන් භාවනාවක් වශයෙන් ඒක කරන්ඩ හැදෙන પરම්පරාවට තමයි යෝගාවචරය කියලා කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා කියන්නේ. ඒක නිසා අපි එහෙම પરම්පරාවක නැතුව මේ සටනට සටන් යුද ප්‍රකාශ කරන්නවත් අපිට හැකියාවක් තියෙනවද කියලා පොඩ්ඩක් හිතන්න. බුදු කෙනෙක් මෙහෙම පෙන්ලා මේ પરම්පරාවක් හදලා මෙහෙම බණක් කියලා මගේ භාවනා මධ්‍යස්ථාන හදලා අපිට මේ දෙන <clears throat> පසුබිම මිස කවදානම් අපිට මේ වගේ දෙයක් හිතලා තනීම කරන්න වෙයිද? මේ ඔක්කොමත්තේදී අපි දකිනවා මේකේ තියෙන අමාරුකම. ඒ නිසා මේ සංවරය දානිදී සිද්ධ වෙන්නේ නැහැ. ඒක හොඳටම දැනගන්න ඕනේ. ඒක දන්නවා. සීලෙදී වෙන්නේත් නැහැ. මොකද සීලෙදි වෙන්නේ කය වචන දෙක පමණයි නේක බොහොම සුද්ධ දෙයක් අර පටලවා ගන්න එපා සීලය කියලා කියන්නේ කය වචන දෙක පමණයි වීතික්‍රම කෙලස් පමණයි සමාධි භාවනාදී වෙන්නේත් නැහැ සමාධි භාවනාදී වෙන්නේ නීවරණ දුරු කිරීම සිද්ධ වෙනවා <clears throat> ඒකනේ తాවකාලිකව යටපත් කිරීමක් විතරයි මේ තුනින්ම ගැම්ම අරගෙන දානින් සීලෙන් සමාධියෙන් ඊට පස්සේ මේ සංවරයට ගියාට පස්සේ තමයි අපි හැබෑ වෙනසකට මුල පුරන්නේ ඒ මුල පුරනවා කියන එකේදී හොඳට මතක තියානින්ට දානයක් දෙනකොට නම් ලොකුම ලොකු දොර දෙකේ බස් එකක් අරගෙන පාරට දාලා යන් අපි අහවල් තැන දාන දෙනවා කිව්වොත් එහෙම අප්පුඩි ගහගෙන කට්ටිය ඇවිල්ලා එන්නේ මගේම සම්මාදම් මාත් එන්නම් කියලා ගොඩ වෙන්නේ. හැබැයි කාට හරි කියන්න බලන්න අපි දවස් හතක් සිල් රකින්න යනවායි කියලා දෙන උත්තර වලට බල්ලෝ බම බිමට බද්ද කරලා බත් කන්නේ නැති උත්තර තමයි දෙන්නේ. අනේ බෑනේ ලොකු දුවට බබෙක් හම්බෙන්න තියෙනවනේ මහත්තයා රට ගිහිල්ලානේ මට මේ ප්‍රෙෂර් නේ මට මේ කොන්දේ අමාරුනේ. බෑ. ඊට පස්සේ කිව්වොත් එහෙම අපි දිගට භාවනා කරමු කියලා. අයියෝ පිස්සුද මේ මෛත්‍රී බුද්ධ ධාසනේ නිකන් අපි ඉන්නේ මේ ගෞතම බුද්ධ ධාසනේ ඌව කරන්න බෑ. ඒ කරපු කීප දෙනෙක්ම මේ ළඟදී මම දැක්කා මේ අංගොඩ ගිහිල්ලා පිස්සු ඇදලා එපා එපා. ඒක කරන්න යන්න එපා. භාවනා කරපු පිස්සු ඇදනමයි කියලා. මේ ඔක්කොම තියෙද්දී ඉස්සරහට ගියාට පස්සේ කරන ඔක්කොටම සතුටක් තියෙනවද? මේ ඔක්කොම කපාගෙන ඊළියට ආවයි කියලා සතුටක් තියෙනවද? ඒ දකින්න හම්බෙලා තියෙන මේ හිතේ තියෙන පෑරිච්ච තුවාලේ කියන සැරව වගේ ආසව ධර්ම ටික තමයි. ඒතියේ දීක කරගෙන යන කෙනාට ඒ ඒ සංවරය රකින්න කෙනාට සරුවච්චන් වහන්සේම නැත්තම් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ඈත ඉඳලා ආශිර්වාද කරන මේ මිනිස්සයා කරන මේ සූර වීර ධීර ක්‍රියාවට ඒකෙදි කියනවා දෙවියන්ට ඉස්සර වෙලා බ්‍රහ්මයෝ සාදුකාර පවත්නවා කියලා. දෙවියන්ට ඉස්සර බ්‍රහ්මයෝ සාදුකාර පවත්නවා, කල්යාණ මිත්‍රෝ සාදුකාර පවත්නවා. අපේ ලොකු සාංශය ලියලා තියෙනවා මේසා විශාල භාවනා කරන කෙනාට අද සමාජය කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා. අපි ඉන්නේ ලොකු සාංශලා හදපු පාරේ යම් ප්‍රමාණයක් වාසි ලැබලා නිසා අපිට එච්චර පේන්නේ නැහැ. ලොකු සාංශය කතා කරන 1940 ගණන් වල තිබුණු தත්ත්වයේ කියලා පිටිච්ච padikkamට තරම්වත් මේ භාවනා කරන කෙනා සලකන්නේ නැහැ කියලා. මම මේ නිදර්ශන දෙන්නේ බාහිරේ මතක තියානින්න ඒ හා සමාන අපේ ඇතුළේ තියෙන අනිකුත් චෛතසික අපේ මේ සටනට බාධා කරනවා. අපේ සාමාන්‍ය හිතවිලි අපේ සාමාන්‍ය දැනුම තන්නේ කර මේ ගමනට බාධායි. මොකද ඒ ඔක්කොම යන්නේ මේ අසංවරය හරහා. ඒ ඔක්කොම යන්නේ රුචි අරුචිකන් දෙක හරහා. ඒක නිසා ප්‍රධාන ප්‍රශ්නයක් මතු වෙනවා. භාවනා කරගෙන මේ පුද්ගලයා සංවරා පහතබ්බා කියන විදිහට ඉන්ද්‍රයන් සංවර කරගෙන ගියාට පස්සේ එමන්සයා දකින්නේ ආශාව ඇති දෙයක් නම් අපි ඇදලා යනවා. තරහව ඇති දෙයක් නම් ඇදලා යනවා. තරහා ආසා නැති දෙයට අපි කම්මැලි වෙනවා, නීරස වෙනවා, නිදි කිරනවා, නිබ්බිදාව පහළ වෙනවා, බයසක පහළ වෙනවා. ඉතින් අන්න එතන නම් තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදා දිගට යන්න කොහෙන්ද ගැම්ම එන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජවයේ කොහෙන්ද එන්නේ කියලා. මොටිවේෂන් තියරි කියලා භාවනාව ඉදිරියට යන්න යන්න මේ මිනිස්සයා මෙච්චර තමන්ගේ ආශාව දකිමින් මෙච්චර අඩුපාඩු දකිමින් දකින දකින වාරේ බලන බලන වාරේ සතිය වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙන්න පටන් අර ගන්නවා මේ කෙලෙස් කල නැහැටි. මෙන්න මේක දැකීමට දාන දෙනකොට නම් ආනිසංස වශයෙන් පේනවා මේ ආත්ම ඉන්දියාප්පන් දුන්නොත් ළමන ආත්ම බුරියානි හම්බ වෙනවා. ඉතින් කවුද නොදෙන්නේ? සිල්ලක්කොත් කියනවා කෙල්ලින්ම කතා දෙකක් නැහැ දිව්‍ය ලෝකේ යනවා. ඉතින් ඒ ගියාට පස්සේ ඉතින් මොනවා මේ ඉතින් ඈ කොච්චර සැපද? කානිවල් එකට ගියා වගේ. යනවා. සමාධි භාවනා කරපුවා කියන බ්‍රහ්ම ලෝක කියලා වෙන මේකක් තියෙනවා. මොකුත් නැහැ. ෆ්‍රිජ් එකට දැම්ම වගේ ලොක් කරුවාට පස්සේ අවුරුදු කල කෝටි ගාණක් ඉඳලා ෆ්‍රිජ් එක කරපු දවසේ එන්න පුළුවන්. ඒ හොඳයිනේ. මේකට මොනවද හම්බෙන්නේ? විපස්සනා කරන්න ගියා මොනවද හම්බෙන්නේ? උඹ ළඟ මෙච්චර ආසව තියෙනවා. උඹ ළඟ මෙච්චර අනුසේ තියෙනවා. උඹ ළඟ තියෙනවා මේ අඩුපාඩු කියලා. ඉතින් මේ තියෙද්දි මේ විපස්සනා කරන යෝගාවචරය මන්නම් මෙතෙන් දකින්න එකම උපමානෙ මෙච්චරයි දෛනික කාලසටහනක් කරනවා කියන්නේ විපස්සනාවේ මන්න සලකන රහත් උනාට වැඩියි. කරන්න බෑ. කරන්න බෑ. අපේ හිතේ ඉච්චර කොන්දපණ නෑ. අපේ හිතේ ඉච්චර ශක්තිය නෑ. අපේ හිත හැම වෙලාවෙම කියනවා හටි සුමානියක් කරන්න ඊට පස්සේ මහාශයක් පාටි යන්න දාන්න ඕනේ, පික්නික් යන්න ඕනේ, ට්‍රිප් එකක් යන්න ඕනේ මොනවා හරි කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙ සුමානියක් ඕනනම් කරමු. එක දිගට බුදුරජාණන් චෞරුදු 45 ඒ ඒ කරගෙන ගිය දිනචරියාව දිහා බලනකොට ඕනම කෙනෙකුට මේ විපස්සනාව තියාගෙන දිනචරියාව පවත්නවායි කියලා කියන්නේ සතත අභ්‍යාසය පවත්නවායි කියලා කියන්නේ සක්කච්ඡකාරී වෙනවායි කියලා කියන්නේ සද්ධාය ක්‍රියා සම්පාදේති කියලා කියන්නේ පුදුමාකාර වෙනසක්. ඒක මේ කාමභෝගී ලෝකයට කොහොමඩක්වත් හිතා ගන්න බෑ. ඒ වගේම අසතියෙන් අපි ගත කරපු කාලයත් එක්ක බලනකොට සතියෙන් ගත කරන කාලේ හිතා ගන්න බෑ. ඒ සංවරය සඳහා ඒ ගැම්ම, ඒ ඉදිරි තල්ලුව කොහෙන් එනවද කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා විශේෂයෙන් මම හිතන්නේ කච්චනීය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්සතේ නාපි ජානාමි යම්පි නිස්සාය ජායති ඒ උත්තම පුරුෂයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ අජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා. කාටද යා මේ භාවනා කරලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා දන්නේ නැති කෙනාට. මට මේ ආනිසංසය හම්බෙනවා කියලා එයා දන්නේ නැහැ. එහෙම ආනිසංසයක් නැහැ මේකේ. මේකේ තියෙන්නේ ශූන්‍යත්වයක්. මේකේ තියෙන්නේ තුච්ඡත්වයක්. මේකේ තියෙන රිත්ත්‍ත්වයක් මේකේ තියෙන අනාත්මත්වයක් මේකේ තියෙන පරතත්වයක් මේ විදිහට දිව්‍ය බ්‍රහ්මයේ වඳිනවලු මේ සංවරයට පෙළඹෙන යෝගාවචරය දකින්නකොට. මොකද අනිත් හැම එකෙදිම එයාට මේ රසමස උලක් තියෙනවනේ පිටිපස්සේ අඹා යන්න. මේකේ තියෙන අරමුණේ අරමුණ නැති තත්ත්වේ. නිමිත්තෙන් නිමිත්ත නැති තත්ත්වේ. මමයාගෙන් මමයා නැති තත්ත්වේ. ගොරෝසුයෙන් සියුම් තත්ත්වේ. ඉතින් සියුම් තත්ත්වයට යන්න යන්න යන්න යන්න එල්ලය දුරි වෙලා යනවා. වියකිලා යනවා. අන්නේ වියකෙද්දී ඉදිරියට යන ගැම්ම ඉදිරියට යන තල්ලුව බුදුරජාණන් වහන්සේ හේතු කරන්නේ මේ ධර්මයේ තියෙන ඕපනයික කියලා ගතිය. ධර්මයේ තියෙන ඕපනයික කියලා ගතිය සක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ ඒපසිකෝ ඕපනයික කියලා ඒක උපනයනය කරනවා. ඒක හරියට කියන්නේ මේ මහමුදු මැද ඉපදිච්ච මලකුණක් ඒ මෝදු රැල්ලෙන් කවදා හෝ ගොඩබිමට ගහලා මිසක නැතර කරන්න. ඒක පහරා දසුරේන්ද්‍රයා ගොඩබිම මහා මහා මොදේ නාගයන්ට නායක එයා බුදුරජාණන්සේ සඳහන් කරනවා ඔබ වහන්සේ දන්නේ මා ළඟ තියෙන ආශ්චර්ය අద్భుත ධර්මය මහා මොද මැද කුණක් ඉපදුනොත් ඒක අනිවාර්යයෙන්ම ගොඩට තල්ලු කරනවා තල් මහ වුණා. ඒතකොට බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා මගේ පුතාලා දුවලා ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතාවන් ඇතුළත කෙලෙසයක් පහළ වුණොත් ඒක ඉවර කරලා මිසක්කා නැතර කරන්නේ. මේක දැක්කට පස්සේ ඒක ඇහැට වැටිච්ච කුණක් වගේ කනේ වහපු කිනිතුල්ලෙක් වගේ අයින් කරනවාමයි එහෙව් ධර්මයක් මම දේශනා කරන්නේ. ඇත්තටම කියනවනම් ඒ සංවරය හඳුනාගත්තට පස්සේ ඒ සංවරේ ක්‍රියාත්මක වෙන්න ගියාට පස්සේ හුදු ධර්මතාවයක් Taman තුල ක්‍රියාත්මක වෙනවා මිසක් මම කරන දෙයක් ඒකේ නැහැ. මම කරන දෙයක් තියෙනවනම් අනිවාර්යයෙන් මේක මාන්නේ වඩනවා. අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය වඩනවා. අනිවාර්යයෙන්ම තණ්හාව වඩනවා. එහෙම එහෙම ගැම්මක් එන්න නම් ලාභයක් තියෙනවා. මේකේ තියෙන පුදුමාකාර සම්බන්ධීකරණය තමයි අපිට කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නමුත් ඇසිස්මස් ලේ දාන්නේ අම්මා අප්පා තාරිනවා හම්බ කරපු සියලු වස්තු අතාරිනවා සියලු ප්‍රිය වස්තුන තාරිනවා මේ සංවරයේ පිණිස හැබැයි ඒක වෙන්නේ නැහැ කියලා සරුවචන්සේ සඳහන් කරනවා අංග සම්පූර්ණ වෙන්න ඊට ඉස්සෙල්ලා දැකීම සිද්ධ වෙනවා ඒක නිසා පස් ඥානතෝ බික්කවේ පස්සතෝ ආශාවනක් හයන් වදායි. මහන්නම දකින්නෙකුට දන්නෙකුට විතරක් ආශ්‍රව කැපීම කරන කියනවා නැති කෙනෙකුට බෑ. ඒක දකින්න නැති දන්නේ නැති කෙනා අර මේ මිනිස්සු එගොඩ වෙන්න ගඟට බැලලා දම්බි ගහනකොට ඒගොල්ලෝ ගොඩ බිමේ ඉඳගෙන ගොඩ දම්බි ගහනවා. ආශ්‍රවණුසේ දන්නේ නැතුව ඒක ගැන කතා කරන කට්ටිය පාඨමාලා හදන කට්ටිය වතුර බහිනතෝ ගොඩ දම්බි ගහන කට්ටිය වගේ. ගොඩ පීනන්න බෑ. බෑපු කෙනාට ওই ගොඩ ඉන්නට වැඩි හුඟක් අභියෝග එන්න පටන් ගන්නවා. නමුත් මේ හැම අභියෝගයකින්ම ඒ යෝගාවචරය කපාගෙන ඉදිරියට යන්නේ මේ ධර්මයේ තියෙන ඕපනයික ගතිය. මේක කියනවා ජාබේ කියලා. මේකට කියනවා ගැම්ම කියලා. ඒ උඩ කන්දක් උඩ තියෙන ගලක් තාම ආයාසයෙන් කරලා කොහොම හරි හෙලට තල්ලු කෙරුවොත් ඒක කස කැවි කැවි කස කැවි කැවි යනවා අර මොකාටවත් නැත කරන්න බෑ. උසල තල්ලු කරගත්තට පස්සේ ගන්ධනව තලාගෙන යනවා. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ අන්නේ ඔස්කොලා තල්ලු කරලා ඒකට ගැම්ම දෙනකන් මේ ආශ්‍රව එනේන වෙලාවේ දැක ගන්න එකයි. ඒකට බුදුහාමුදුර අපිට උදව් කරන්නේත් නැහැ. අපි මේ දෙක කරපු කිසිම කුසලතාවයකින් ඒකට උදව් කරන්නේත් නැහැ. ඒ හැම කුසලතාවයක්ම තියෙන මේ වහගෙන සැප විඳින එකේ. මෙතනදී ඒ නිසා යෝගාවචරයට ඒ දැක ගැනීමේ ආසාව කෙලෙස් මිතික දැක ගැනීමේ ආසාව. ඒකට ලෑස්ති වෙලා යන ගතිය. ඒකෙදී සතතාභ්‍යාසය හැමදාම ප්‍රතිඵල ලැබුණත් නැතත් මේ පරියන්කේ නම් ආනාපානෙ සක්මනේ නම් මේ පොළවේ පය ගැටෙනකොට ඒ ක්‍රියාවලියෙන් ලැබෙන අත්දැකීම එදින්දා වැඩක් කරනකොට තමයි දැනෙන ස්පර්ශය. අන්න ඒකේ සත්‍ය පිහිටවගෙන යනකොට අර පරිශනාකාර අත්දැකීම ශේස්ත්‍රීදි කරලා ශේස්ත්‍රීදි අත්දැකීම රටේ දක්ෂ ගොවියෙකුට දෙන්න වගේ පරියන්කේදී ඇති කරගත්ත මේ සතිය අපිට පුළුවන් නම් සක්මනේදී පවත්තලා හැරෙන කොටත් ඒක රැකගෙන සක්මන් මාර කීපයක් මේක රැකගෙන යන්න ඊට පස්සේ යෝගාවචර තියෙන්නේ ඒ ඇති කරගත්ත සතියම එදින්දා ජීවිතය ගත කරනකොටත් භාවනා මධ්‍යස්ථානයේ වගේ ගෙදර ගියාට පස්සේ වේවා මේ හැම චිත්තක්ෂණයකම මේ ආශ්‍රව වලට කාලය සහ දේශය කියන මානේ නැහැ. ඒක මේ අහවල් තැන අහවල් කෙනා කියන ආශ්‍රව වලට නෑ. ඒව තියෙන්නේ මේ උඩ හිතාගත්ත අපි සම්මුති වලට විතරයි. ඒ නිසා ඕනම චිත්තක්ෂණයක ආශ්‍රව එන්න පුළුවන් ආශ්‍රව කැපෙන්න පුළුවන්. ඒ නිසා කිසිම චිත්තක්ෂණයක මේ සති අවධානය සතියේ තියෙන මේ ග්‍රහණය අතාරින්න නරකයි. ඉතින් ඒක නිසා අපි භාවනා කරනවා කියලා මේ ඉඳගෙන භාවනා කරන එක විතරක් නෙවෙයි එතනින්ද මම පටන් අරගන්නේ මේ සංවරය එන්න පටන් අරගත්තට පස්සේ මේ පුද්ගලයා මරණ චිත්තක්ෂණයේත් ලාභයක් එනකොටත් ආඩුවක් එනකොටත් ජසසක් එනකොටත් ආයසක් එනකොටත් සැප වේදනාවක් එනකොටත් දුක් වේදනාවක් එනකොටත් හැම තැනකදීම බලන ඉන්නවා මේ මගේ හිත මෙවට ප්‍රතික්‍රියා කරන්න ගිහිල්ලා මේ කොහොමද මනාපමනාප දෙක හරහා මම නාස්රණු දාගත්ත හරකෙක් ගෙනියන්න වගේ කුර ගහපු හරකෙක් කරත් බැඳගෙන වීගහේ බැඳගෙන වැඩ ගන්නා වගේ මේ සැපසපාරි යන ගමන හරහා අපි සංසාරයක් උපයන. අපි සංසාරයක් ජාති ජරා ව්‍යාධි මට උපයන්නේ කියලා බලන්න හිටපුවාම ඒකේ ඒ ඒ තැන්වල උපයන ප්‍රදේශේ නම් ටිකයි. නමුත් මේ ගැම්ම කැවුනට පස්සේ මහා විශාල තැනකට නැත්නම් අපාගාමී වෙන තැනකට තිරිසන් ආත්මයකට ගෙනියන තැනකට ප්‍රේතාත්මයකට ගෙනියන තැනකට යන්න පුළුවන්. ඒ වෙලාව ගියාට පස්සේ බුදුහාමුදුරට කරන්න බෑ ඒක. වෙනස් කරන්න බෑ. නමුත් බුදුරජාණන්සේ කියන්නේ උඹ ආයෙත් මනුස්සාත්මිකට එන්න වෙනවා. මනුස්සාත්මිකටත් ඇවිල්ලා මධ්‍යම පන්තියේ උපදින්න වෙනවා. ඒකල්ලා ගුරු උපදේශ ලබන්න වෙනවා. ඇහ කන දිවනාසේ අංගපලව සහිත වෙන්න වෙනවා. අන්න එදාට පුළුවන් ඔබට අවශ්‍ය නම් මීට පස්සේ එවැනි දෙයක් නොවීමට කටයුතු කරන්න. මනුස්ස ජීවිතය ලැබුවත් මිත්‍යා දෘෂ්ටික වුණොත් ඇහ කනක් කර වෙලා තිබුණොත් වයසට ගිහිලා ඉඳුරන් විකලතාවයටපත් වුණොත් දරුණු ලෙඩක් આવොත් මරණ චිත්තක්ෂණ දාවොත් පරිේෂණ කරන්න බෑ. ඒ නිසා මේ පරිේෂණය කිරීම පවා සංසාරේ සුවිශේෂී අවස්ථාව. ඒක හරියට කියනවා නම් ඔලිම්පික් තේරුනොත් ඇති දිනන්න ඕනේ නැහැ. ඔලිම්පික් යන තේරුණත් විශාල ජයග්‍රහණයක් මොකද ජාතික මට්ටමේ තේරිලා. ඒ නිසා අපි මේ සුළු පිරිසක් මේ කරන වැඩේදී අපි මේ කාටවත් පෙන්නන්න ලාව ලබන්න සත්කාර ලබන්න බුද්ධ සිරිත සලකන්න රට්ටු ලව්වා අල්ලාප සල්ලාප කරවන්න නෙවෙයි මේක කරන්නේ. අනිවාර්යයෙන් මේක තමයි තියෙන ප්‍රධානම බාධා. තමන් ඉන්දිය සංවරයට යනකොට ඒකට මේ මිනිස්සුන්ගේ ආලවට්ටමනේ තමයි කරන්න බෑ. ඒ නිසා සම්පූර්ණ ඉන්දිය සංවරය කරන්න ඕනේ හරියට රහස් වැඩක් කරනවා. හොරෙන් කරන්න වගේ කරන්න ඕනේ. පුළුවන් කාටවත් අඟවන්නේ නැතුව ශක්ති ප්‍රමාණය මේ ඉන්දිය සංවරය කරන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාගේ ඒකට කියන්නේ උසස් තත්ත්වයටපත් කරනවා, ආර්ය තත්ත්වයටපත් කරනවා, කෙලෙස් වලින් බරු බඳින විදිය අඩු කරලා ඒ සහැල්ලු ජීවිපේවකට ජීවිපේවතකට එන්න පුළුවන් වෙනවා එයාට විතරයි. මේ ඉන්දිය සංවරයේ කියන උපමානය අනුව කටයුතු කරන කෙනාට විතරයි ඊටත් වඩා ඉන්දිය සංවර කරපු කල්යාණ මිත්‍රය දකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ කල්යාණ ධර්මයක් ඇහෙනකොට මේක ඇත්තටම කල්යාණ ධර්මයක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ යම් ප්‍රමාණයක් සංවරකමට ගිය කෙනාට විතරයි. එහෙම නැති කෙනාට මේවා අලකොල තේරෙන්නේ නැහැ, මීනකොල තේරෙන්නේ නැහැ, හරකා බල්ලා තේරෙන්නේ නැහැ. ඔක්කොම තොගේට යන. ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට මේ <coughs> මේ දැක්ම ඉස්ලාම තියෙන දර්ශන පහතබ දර්ශනය ඊට පස්සේ මේ සංවරය එනකොට මේකට කරන්න දෙන උපරිම අනුග්‍රහය කරන්න ඕනේ. ඒ අනුග්‍රහය කරන්න කරන්න හැබැයි කොච්චර හොරෙන් කරත් තනි වෙන එක නම් වෙනවා. ඒකට අපි ලස්සන වචනයක් දෙනවා උහුදේකලා වෙනවායි කිය. ඉතින් අර කාමභෝගී කෙනාට උහුදේකලා වීම පේන්නේ කොන් වීම විදියට. ඒ නිසා කොන් වීමට බයයි මිනිස්සයා. ඒ නිසා කාමභෝගියා උහුදේකලාවටත් බයයි. විවේකයටත් බයයි. විස්රාමයටත් බයයි. ඒ නිසා අරමුණ ගෙවිගෙන යනකොට දාඩිය දාන්න ගන්න. අරමුණ ගෙවිගෙන යනකොටම මේ හුදකලාව පටලවලා තේරුම් ගන්න නිදිමත වෙනවා. කම්මැලි වෙනවා. ආ නිතින් කපාගෙන යන ගියාට කෙනාට විතරයි මේ ආශයන් ආශ්‍රව ධර්මයන්ගේ තියෙන මේ ෂට ෂට කපට ගති දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක භාවනා දියුණු වෙන්න දියුණු වෙන්න මේ තමන්ගෙම තියෙන මේ අඩුපාඩු ටික මිස වෙන මොනම දෙයක්වත් දකින්න හම්බ වෙන්නේ වෙන මොනම දෙයක්වත් දකින්න හම්බ වෙන්නේ එකයි සිද්ධ වෙන්නේ පාපයෙන් වෙන් වෙනවා. සබ්බ පාපස්සා කරන. වෙන්න තියෙන පාපයන්ගෙන් වෙන්වීම විතරයි. ඒ කෙනාට හැබැයි ඒක අර උපනායන ගතිය අවිල්ලල ඒක පුරුද්දක් අබ්බැහියක් වුණාට පස්සේ මේ සංකර ජීවිතේ මේ ගැටුම් බහිද ජීවිතේ පෙත තේරෙන්න පටන් අර ගන්නවා ගැටුම් ඇති කර ගන්න නැතුව මේ මැද හැප්පෙම නැතුව මැද මාවත යන්න පුළුවන් ගතිය ගැටුම් ඇති කරන්නේ නැතුව මම හිතනවා ඒගොල්ලෝ තමයි මේ මිනිස් ඉතිහාසය හදලා තියෙන්නේ. මිනිස් ඉතිහාසයේ yaadena මතකයක් ඇති කරන්නේ අන්නේ විදිහට ගැටුම් ඇති නොකර ඉදිරියට ගියතෝ නැත්නම් අපේ වචනෙන් කියනවා රහතන් වහන්සේලා. ඒක නිසා ඒ සඳහා කිසිම චිත්තක්ෂණයක් අව탁සීරු කරන්න එපා. කොච්චර සතිය පිහිටියත් ඒ ඒ චිත්තක්ෂණයේ අදි탁සිරුවට දාන්නත් එපා හැම චිත්තක්ෂණයකම එලඹ සිටියෙන් ගත කරනවා නම් අපිට මේ ආශ්‍රව පිළිබඳව පෙර නොදැක්ක නොඇසු නොවිදු ඉදිරියකට ලබා ගන්න පුළුවන් යන්න පුළුවන් වෙනවා ඒක පිළිබඳව මේ ස්ත්‍රී භවයේ පුරුෂ භවයේ කිසිම බලපෑමක් ඒක කිසිසේත්ම පැවිතුණා නෑ කියලා කිසිම බලපෑමක් ඒව ඔක්කොම මේ පිටින් දාගත්ත සායන් ටිකක් විතරයි ඒ නිසා මේ manussකම පුංචි කරන්න එපා මේ manussකමෙන් මේ සඳහා ගත කරන නම් ඒක මම හිතනවා හොඳම ආයෝජනයක්. හොඳම මේ ආයෝජනය කියන වචෙන් තමයි මට මේ ලාට මතක් වෙන්නේ. ඒ නිසා අද ධර්මදේශනාව සියලු දිනාට එවැනි ආයෝජනයක් වේවා ආයෝජනය පිළිබඳ ශක්තිය ධෛර්යය බලන වැඩ එකක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්මදේශනාව පිළිබඳව නතර කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා